මේ භාවනා වැඩමුළුවේ කටයුතු සඳහා නැත්නම් અભිවෘද්ධිය සඳහා දියුණුව සඳහා විවිධාකාරයෙන් අනුග්‍රහ කටයුතු වෙනවා. මේ අනුග්‍රහ කටයුතු වලින් එකක් තමයි මේ සීලයක පිළිතර හිත අලුත් කරගෙන සිල්ලතුන් බාගපත් මේක සීල අනුග්‍රහිතය කියලයි පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඊගාට තියෙනවා සූතමය අනුග්‍රහිතය කියලා අපි ධර්ම දේශනාවලට අහුම්කන් දීමෙන් සුත්තමී ඥානය වඩා ගන්න ඕනේ. හැකිතාක් දුරට තමන් ඒ භාවනා කරන વિશે කෙරෙහි බහුසුත භාවයේ ඇසු විරු තැන් ඇති බව ඇති කර ගන්න ඕනේ. ඉතින් මේ ධර්ම දේශනාවක් සම්බන්ධ කිරීමෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සුතමය අනුග්‍රහිතයක් අපි මේ කරන සතිපට්ඨාන භාවනාවට ලං කර ගැනීමයි දියුණු කර ගැනීමයි උදව්පකාර කිරීමයි. ඒ වගේම අපි සකච්ඡානුගහිතේ කරන්න ඕනේ නොතේරෙන නොවැටහින කරුණු ප්‍රශ්න විචාරාත්මකව ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් සුද්ධ පවිත්‍ර කරගන්න සාකච්ඡානුගහිතේ කියනවා. ඒ මැත්තේ තමයි සමත අනුගහිත විපස්සනා අනුගහිත වශයෙන් සමත භාවනා විදර්ශනා භාවනා වඩහනේ. මේ ආකාරයෙන් මේ Taman දැනට තියෙන සම්මා දිට්ඨිය පුළුවන් තරම් දියුණු පවුණු කරගන්න ඕන ඍජු කරගන්න ඕන. ඉතින් ඒ අනුව මේ ධර්ම දේශනාවක් අපි දෛනික කාලසටහනට එකතු කරලා තියෙන්නේ ඒ සුත අනුග්‍රහිතය ඇති කර ගැනීම සඳහායි. ඉතින් අපි ඒක සඳහා කරන්නේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච මේකේ භාවනා පිළිසකට පළප්පරෝජනයක් ලැබෙයි කියලා හිතන සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රයේ ඇති කරුණු අනුව දවසින් දවසට දවසින් දවසට ඒ සූත්‍රයේ අතුලාන්තයේට ධර්ම කාරණාවට බහිණ එකයි. ඉතින් අපි අද මේ ඉදිරිපත් ඉදිරිපත් කරගත්ත ඒ ਸਰුවචන දේශිත pāli පාඨය උද්දුත කරන ලද්දේ උපුටා ගන්නා ලද්දේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙච්ච මහා චත්තාරීසක සූත්‍රය කියන සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ සරුවචන් වහන්සේ විසින් ජේතවනාරාමේ ශවත් නුරදී දේශනා කරන ලද්දක්. ඒ දේශනාව සඳහා සමාරම්භය එහෙම නැත්නම් යොමුව පටුන ಉದ್ದೇಶය ලබාගන්නේ ආර්ය මාර්ග සම්මා සමාධිය දේශනා කිරීමටයි මහණෙනි මම බලාපොරොත්තු වෙන්නේ කියන වචනේ. හරි මග්ග සම්මාදිට්ඨින් වෝ භික්කවේ වදාන. එතකොට ඒ ආහන පිරිස භික්ෂුන් වහන්සේලා පමණක්ම නෙවෙයි සිවණ පිරිස තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. එතකොට ඒ අතෝ දන්නවා අද බුදුහාමුදුරුව අපිට මේ මාර්ගයට තුරු දෙන සම්මා සමාධිය ගැන විස්තර කරන්න හදන්නේ කියලා. ඉතින් ඒ මතින් ඒන් පොටපාද ගන්න සරුවචන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා සාමාන්‍යයෙන් පොත්පත් කියවපැත්තෝ දානවා. අන්න එතන අවසානයේ සඳහන් වෙන මේ සමාධිය කෙතකින් කොයි ආකාරයකින් මාර්ග සම්මා සමාධියක් බවට ආර්ය සම්මා සමාධියක් බවට පත් කරගන්න පුළුවන්ද කියන එකයි මේ මතු කරලා දක්වන්න හදාන්නේ. ඒ සමේ මහා චත්තාරීසක සූත්‍රය විශ්වවිශේෂී තැනක් ගන්නව අනික සූත්‍ර අතර ඒ අවසානයේ දක්වන ඒ සම්මා සමාධිය කුළු ගැනීම හරහා කෙනෙක් නිවන් දක්වන තැනට නැත්නම් ඒක පැත්තකට කියනවා නම් සමාධි පූර්වාංගම චේතෝ සමාධිය චේතෝ විමුක්තිය වෙනුවෙන් ඉදිරි දෙන ඉදිරි දෙන ධෛර්ය කරන සූත්‍රයක්. චේතෝඵල විමුක්තිය පඤ්ඤාඵල විමුක්තිය කියලා අපේ ශාසනයේ ආර්ය මාර්ග වලට ළඟා වෙන්න ක්‍රම දෙකක් සඳහන් කරලා තියෙනවා සමත මාර්ගය සහ විදර්ශනා මාර්ගය කියලා. ඉතින් ඒලා සමත ක්‍රමයෙන් කරන්නේ සමාධිය ඉස්සර කරගෙන යන ක්‍රමයක්. ඒ සමාධිය ආර්ය සමාධියක් වාට කුළු ගැන්වෙනකොට විශේෂයෙන්ම ප්‍රධාන ක්ලේශයක් වන තෘෂ්ණාව දුරුවන් කරන තරම් හිත එකඟ වෙච්චාම ඒකාග්‍ර වෙච්චාම ඒක තමයි සමාධි කියලා කියන්නේ. ඒ සමාධි මට්ටමට ආපුවාම ඇතිවෙන මේ විපර්යාසය ඇතිවෙන මේ ආර්ය తත්වයේ තමයි චේතෝපල සමාපත්තිය චේතෝපල විමුක්තිය කියලා කියන්නේ. ඒකට සමාපත්තියට කියනවා මේ මාර්ගඵල ඥානයි කියලා. ඒ වගේම ප්‍රඥාඵල සමාපත් ප්‍රඥාඵල විමුක්තියක් කියලා එකක් තියෙනවා. ප්‍රඥා විමුක්තිය ප්‍රඥාඵල විමුක්ති සමාපත්තියකුත් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කියන විදර්ශනා පූර්වක ක්‍රමයක් කියලා. ඉතින් ඒකෙදී විශේෂයෙන්ම යෝගාවචරයා ඒ හපංකම කරගන්නේ ඒ ඒ කඩයිම පැනගන්නේ ඒ ලෝකෝත්තර මාර්ගයට පැමගන්නේ පැනගන්නේ අවිද්‍යාවට විරුද්ධව සිටීම. සමාධිය මතින් කරන්නේ තෘෂ්ණාවට විරුද්ධව නැගී සිටීමයි ප්‍රඥාවෙන් විපස්සනා භාවනාවෙන් කරන්නේ අවිද්‍යාවට විරුද්ධව නැගී සිටීම. ඒ නිසා මේ චත්තාරිසක සූත්‍රයේදී සමාධිය හරහා එනත සම්මා සමාධිය හරහා ආර්ය මාර්ගයකට සපත් වීමේ ක්‍රමයක් ਸਰවචාන්සි දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේකේ සුවිශේෂත්වයක් වුණාට හැම වෙලාවෙදීම මේ විදිහට ආර්ය මාර්ග යත දුරු දෙන්නා වූ සමාධියක් ගැන කතා කරන සරුවචනාංශේ తත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියලා තමයි පටන් ගන්නෙ. මහණෙනි එහිලා සම්මාදිට්ඨිය පූර්වංගම වෙනවා. සම්මාදිට්ඨිය පෙරගමන් කරු වෙනවා. සම්මාදිට්ඨිය ඉස්සරහින් තියාගන්න වෙනවා කියලා. ඇත්තටම මේ මුල් කොටසේදී මහචත්තාරික සූත්‍රයේ මුල් කොටසේදී මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන කෙනෙක් කොහොමද සම්මා සංකප්පයට බැසගන්නේ ඒ අනුව සම්මා සංකප්පයට සම්මා දිට්ඨිය කොහොමද ආසන්න කාරණා වෙන්නේ කියන එක බොහොම ලස්සනට විස්තර කරනවා. ඒ විදිහට සම්මා දිට්ඨිය පූර්වංග වුණේ නැත්නම් සම්මා සංකප්ප වෙනුවට මිච්ඡා සංකප්ප ඇවිල්ලා ඒ පුද්ගලයා කොච්චරක් පාරෙන් අතුරු මාර්ග වලට වැටෙනවද හිත පිට යන තරම් වලට යනවාද කිය. ඊට පස්සේ මිච්ඡා සංකල්ප වෙනුවට සම්මා සංකප්ප දිනු කරාට පස්සේ ඒ අනුව ඒ පුද්ගලයාගේ සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන පිළිවෙලට සංකල්පනාවල යහ සිතුම් පැතුම් වල හරි පෙළ ගැස්මක් පිච්ච ගමන් ඒ පුද්ගලයන් අනිවාර්යයෙන්ම කායික ක්‍රියා වාචසික ක්‍රියා සහ ජීවන පැවැත්ම එහෙම නැත්නම් මේ සම්මා ආජීවය සකස් වෙනවා. ආහනේ ඒ වෙනකොට ඒ සඳහා යම් ප්‍රයත්නයක් කරනවනම් එහෙම නැත්නම් යත්නයක් දරනවනම් ප්‍රයෝග වීර්යයක් යොදනවනම් වෑයමක් ගන්නවා ඒකට සම්මා වායාමී කියලා කියනවා. ඒ සඳහා යහපත් වූ පුළුල් වූ සතියක් පවත්නවනම් ඒකට සම්මා සතිය කියනවා. ඒතකොට තමයි ඔය කියන්නේ ආර්ය මාර්ගයට තුරු දෙන්නා වූ සමාධියක් ගොඩනගන්නේ. ඉතින් ඒ ටික මේ සූත්‍රයේ මුල් කොටස් වල සාකච්ඡා වෙනවා. අපි පසුගිය දවස්වල කරපු 17 18 නෑ 20 21 22 23 19 20 20 21 22 23 කියන මුල් භාවනා වැඩ පිළිවෙල අපිම එකින් එකින් එක සාකච්ඡා කරා වෙන විදිහට කියනවා මේ චත්තාරි සූත්‍රයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කොටස් රිට්‍රීට් වශයෙන් නැත්නම් භාවනා වැඩමුළු වශයෙන් අපි ගෙවම් කරගෙන ඇවිල්ලා තිනවා. අපි අද මේ චත්තාරීසක සූත්‍රය අනුව බලනකොට පස්වෙනි වැඩමුළුව නැත්නම් පස්වෙනි ධර්ම දේශනා මාලාවයි සම්බන්ධ කරන හදාන්නේ. අන්න එතනදී ਸਰවචනාංශේ සම්මා දිට්ඨිය සහ මිච්ඡා දිට්ඨි දෙක අතර සම්බන්ධතාවය නැවතත් ඉස්මතු කරලා පෙන්නනවා. හැබැයි මෙතෙන්ට එනකොට ඒ පුද්ගලයාට සම්මා දිට්ඨිය පිළිබඳව හොඳ හිත සකස් වීමක් ලෑස්තියක් අවබෝධයක් ඇති කෙනෙක් අන්න එහෙම කෙනෙක් සම්මා දිට්ඨියක් ඇති කෙනෙකුට හම්බ වෙන ප්‍රතිලාභ වශයෙන් කොහොමද මිච්ඡා දිට්ඨිය දුරු වෙන්නේ? ඒ මිච්ඡා දිට්ඨියට ප්‍රතිපක්ෂ වෙන්නේ කියන එකයි ඔය අපි අද ඉස්සරහින් තියාගත්ත පාඩේ සඳහන් වෙන්නේ තත්ත්ව බික්ක බික්කවේ මිච්ඡා දිට්ඨි පුබ්බංගම හෝති මහණෙනි මෙහිලා සම්මා දිට්ඨියම පූර්වංගම වෙනවා කෙසේද මහණෙනි? ඒ සම්මා දිට්ඨිය පූර්වංගම වෙන්නේ සම්මාදිට්ඨිකස්ස බික්කවේ යම් කිසි කෙනෙකුට ওই කියන විදිහට සම්මාදිට්ඨිය තියෙනවනම් මිච්ඡාදිත්‍ති නිජ්ජින්නෝ හෝති කියලා කියනවා මිච්ඡාදිත්‍ති ආගේ ජරාදිරාවටපත් වෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාගේ මිච්ඡා දෘෂ්ටියට පදනම නැති වෙලා යනවා. ඒක නිසා මිච්ඡා දෘෂ්ටිය පදනම් කරගෙන යම්තාක් පාපක අකුසල ධර්ම ඇතිවෙන්න ඒ චිත්තසංතානෙ ඉඳ තිබුණා නම් ඒ සියල්ලමත් ඔක්කොම සෝදපාලුවකට ලක් කරනවා. ඒ නිසා ඒ තරම් ඒ බලවත් වූ සම්මා දිට්ඨිය මෙතෙක් ගත්ත ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙන් ඒ යෝගාවචරය තමා විසින්ම තමන්ගේ චිත්තසංතානෙ සාතික් කරගන්න. ඉතින් ඒ නිසා මේ සම්මා දිට්ඨිය යම් දවසක ලං කරගන්න යම් දවසක තමන්ගේ ජීවනයට කිට්ටු කරගන්න උත්සාහ කළොත් ඒක එච්චරම හොය හිතන තරම් ලේසි නෑ. අපි හිතාගෙන ඉන්නේ අපි අම්මයි තාත්තයි බුද්ධ ආගමේ නම් අපිත් බුද්ධ ආගමට ආව නම් අපි ඔක්කොම සම්මාදිට්ඨිකයි කියලා. එහෙම එකක් නෙවෙයි උපත්ින් හම්බෙන දෙයක් නෙවෙයි මෙතන මේ සරුවත්‍රාංශයේ සඳහන් කරන්නේ මිච්ඡාදිට්ඨි සම්මාදිට්ඨි කියන එක හොඳට තේරුම් අරගෙන ඒ සඳහා සීලමේ වාසයෙන් සමාධිමේ වාසයෙන් ප්‍රඥාමේ වාසයෙන් වැඩ කරනකොටයි කෙනෙකුට මේ යහපත් පුදුල්ලු සම්මාදිට්ඨියක් ඇති වෙන්නේ. ආන්නේ විදිහට සම්මාදිට්ඨිය බලවත් වෙන්න වෙන්න වෙන්න ඒ කෙනාගේ මිච්ඡාදිත්‍ය ක්‍රමයෙන් දිරා දිරණ තත්ත්වයටපත් වෙනවා සෝදා හරිනවා ඒ වගේම රික්තකයක් බාටපත් කරනවා වමනය කරලා දමනවා පහ කරනවා ඒ දැන් මේ සූත්‍රයේ අපි මේ ගත්ත චතරිය සූත්‍රය ඒක දිරව දිරලා දිරනවා එහෙම නැත්නම් ඒක ජරාවටපත් වෙනවා මිච්ඡා දිට්ඨිය ජරාවටපත් වෙනවා සම්මා දිට්ඨිය එන්න එන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට සාධක සූත්‍ර වශයෙන් සඳහන් කරලා තියෙනවා මේ නිජ්ජරවත්තු සූත්‍රය කියලා අංගුත්තර නිකාය දසක නිපාතේ එකම කරුණු 10ක් සරුවචනanse පෙන්නනවා. මෙන්න මේ මේ ධර්ම වඩනවනම් ඒකට ප්‍රතිපක්ෂ ධර්ම ජරා දිරාවට යනවා, හොදපාලුවට ලක් වෙනවා, වමනී කරලා දමනවා, රික්තකයක් බවට පත් කර ගන්නවා, පහ වෙනවා. ඉතින් ඒකෙත් දක්වන්නේ මේ ඔය චත්තාරිසික සූත්‍රයේ දක්වන දෙයමයි. ඒ නිසා විවිධ පర్యాయ වචන මාර්ගයෙන් ਸਰවචනාංශයේ එකමයි කතා කරන්නේ යම් විදියකට සම්මාදිට්ඨිය වැඩෙනවා නම් ඒ අනුව මිච්ඡාදිට්ඨි ක්‍රමයෙන් ක්‍රමයෙන් පහ වෙනවා. ඒ පහ වීම යෝගාවචරයට තමන්ගේ භාවනා අභිවෘද්ධිය දැනගන්න පුළුවන් පහසු මාර්ගයක් වෙනවා. භාවනා කරන හැම කෙනෙකුටම ප්‍රශ්නේ තමයි මම ඉදිරියට දයන්නේ පසට දයන්නේ කියන මේ සැක. මේ නැත්නම් මේ කුකුස් ඇති කරනවා. ආන්න ඒකට තමන්ගේ මිච්ඡාදිත්‍ය ප්‍රහාණය වෙච්ච ප්‍රමාණය අනුව තමන්ට හිතා ගන්න පුළුවන් මේ පෙතේ මේ වීදියේ මේ ගමනේ ඉස්සරහට දයන්නේ කියලා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ මිච්ඡාදිත්‍ති එකිනෙකක් ඉදිරියේ තියාගෙන එවුවා අපි ළඟ තිබුණාද දැනට තියෙනවද ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක් අපේ අතින් ක්‍රියාත්මක වෙනවද? ඒ සඳහා අපිට කොච්චරක් දෘෂ්ටි නැත්නම් අපේ යහ දැක්ම පෙර දැක්ම කොච්චරක් උදා වෙනවද කියලා. එචා සරුවචන් වහන්සේගේ ඉගැන්වීම අනුව තේරවාදී ඉගැන්වීම කියලා අපි මේකට ලාංකික බෞද්ධයා සඳහන් කළා තියෙනවා. ඒකදී සම්මත දස වස්තුක මිච්ඡාදිත්‍යයක් තියෙනවා. මිච්ඡාදිත්‍ය දක්වන සම්මත කරුණු 10ක් තියෙනවා. ඒ 10 අයින් වුණාට පස්සේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒක නිසා දසවස්තුක මිච්ඡාදිට්ඨිය වල දීලා තියෙන්නේ නත්ති දින්නම් නත්ති ඉට්ටං නත්ති හුතං නත්ති සුකර දුක්ඛටාන නත්ති අයන් ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තාවෝ පපාතිකා නත්ති සමන බ්‍රහ්මනා සම්මග්ගතා සම්මපරියේ සම්මාපරියාපන්නා යේ ඉමං ලෝකංච පරං ලෝකංච සයන් අභිඥා සත්‍යකත්තා පවා දෙන්ති ඉති කියලා කරුණු 10ක් පෙළගන්නවා. ඒ කරුණු 10 අපි සූත්‍ර ඉදිරියට යන්න ඉස්සලා සිංහලට තමා ගත්තොත් දීමේ යටි හරයක් නැහැ. දීමෙන් ඇති ආනිසංශයක් නැහැ කියලා නැත්ති දින්නම් හොරකම් කෙරුවත් දයන දුන්නත් ඒ දෙකේ වෙනසක් නැහැ කියන දිට්ඨියක් තියෙනවනේ යම් කිසි කෙනෙකුට ඒකට මිච්ඡා දිට්ඨියක් කියලා කියනවා. ඒ නිසා දීමෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ දීම කියලා කරන හොඳ දෙයක් නෙවෙයි කියන යම් කිසි කෙනෙකුගේ අදහසක් තියෙනවා නම් මිච්ඡා දිට්ඨි කියලා කියනවා. ඒ වගේම නත්ීත්තං කියලා කියන යමක් යදිනවා ඉල්ලා සිටිනවා ඒ වගේ දේවල් තියෙන එක හොඳ නෑ. උඹට හොන්නම් ඔබ හම්බ කරන කාපන් කාගවත් ඉල්ලන්න යන්නත් එපා. ඉල්ලන කෙනාට දෙන්නත් ඕනේ නෑ කියන වගේ මති මතාන්තර තියෙනවට කියනවා මිච්ඡා දිට්ඨි වලට පාද පාදක වෙන හැටි මිච්ඡා දිටි බුදුහාමර පෙන්වන හැටි. ඒ වගේ නත්ති හුතං කියලා කියන්නේ පිදීමක්, පූජා කිරීමක වටිනකමක් නෑ. එහෙම මේ ලෝකේ Taman හම්බ කරපු දේ දෙන්න තරම් පූජා කළ යුත්තේ නම් උසස් කට්ටිය නෑ. ඔක්කොම සමානයි කියන්නේ. ඉතින් මේ නත්ති දින්න නත්ති ඉත්තං නත්ති හුතං කියන කාරණා බොහෝ විට ඒ මේ මෑත කාලේ අපේ භාෂාවෙන් කියනවනම් ඔය මේ කොමියුනිස්ට් ධර්මයේ එහෙම නැත්නම් මේ මාක්ස්වාදී පේන්න පටන් අරගත්ත හැම කෙනාම මහන්සි වෙන්න ඕනේ හැම කෙනාම මහන්සි කරන හම්බ වෙන්න ඕනේ කිසි කෙනෙක් කිසි කෙනෙකුට එහෙම දිය යුතු නැහැ ආන්නේ මේ ධර්මය නිසා හැම කෙනාම සමසේ උනන්දු වෙලා නිකන් හිතුවත් කන්න හම්බෙන්නේ නැති නිසා හදා ගන්න ආර්ථිකයට අපි කියනවා මේ මාක්ස්වාදී ආර්ථික ක්‍රමයක් කියලා එහෙම නැත්නම් කොමියුනිස්ට්වාදී ආර්ථික ක්‍රමයක් කියලා ඒ නිසා ඒ ආර්ථික ක්‍රමය ඉදිරිපත් කරනකොට එයත් කිව්වේ හැම කෙනා මේ වගේ අනුන්ගේ යැපෙන්නේ නැතුව දානකින් යැපෙන්නේ නැතුව යැදීමකින් යැපෙන්නේ නැතුව පිදීමකින් යැපෙන්නේ නැතුව තමන්ගේ දේ හම්බ කරගෙන කනවනම් මේ බොහෝම ඉක්මනට රට සම ජීවි ඔක්කොටම සමානස වස්තුව බෙදිලා ගිහිල්ලා සම සමාජය කියන වචනේ එහෙම නැත්නම් සමාජවාදී කියන අදහසේ ඉස්සරහට යන්න පුළුවන් ලෝකේ කවදා හෝ මුළු ලෝකෙ මේ වගේ අදහසකට ආපු ගමන් මේක සාස්ත්‍රික වෙනවා. එතකොට පන්ති සටනක් නැහැ. දෙන්නෙක් සහ ගන්නෙක් කියලා සටනක් නැහැ. පුදන්නෙක් සහ පිදුන් ලබන්නෙක් කියලා කෙනෙක් නැහැ. යදින්නෙක් සහ <clears throat> යදුමට අහුම්කම් දෙන්නෙක් කියන ඔක්කොම සහෝදර සහෝදරයන් කියන අදහස. ඉතින් මේක මේ කොච්චරක් දුරට අපේ සමාජයේට දැසගත්තද කියනවනම් අපි ඔය නිදහස ලබන්න පොඩ්ඩකට ඉස්සරලා 1938 ඉඳලා 48 දක්වා තියෙන කාලයේදී මේක බොහොම <clears throat> ලොකු සටන්පාඩයක් වෙලා තියෙනවා. අපි මේක තමයි යන්න ඕනේ. එහෙම නැතුව මේ පන්ති බෙද ගන්නත් බෑ. දෙන කෙනෙක් ගන්න කෙනෙක් නම් ඔක්කොම හම්බ කරගෙන යන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී ඇතිවෙච්ච විහිළුව, හාස්‍ය කොච්චරද කියනවනම් ඒ මෙවැනි සංකල්පයෙන් පදනම් වෙච්ච කොමියුනිස්ට් නැත්නම් සම සමාජීය ආගම් වලට වැඩියෙන්ම උදව් කරේ සංඝයා. එදා හැම ඒ පක්ෂයකටම මූලික අදහස් දුන්නේ මූලික සැකිල්ල සැදුවේ මූලික විවස්ථා හැදුවේ සංඝයා. මොකද මේ ਸਰුවචනාංශයේ විසින් දේශනා කරන ලද ආර්ය සමාජයේ ඔක්කොම අතර සමබරකමක් තියෙනවා. ඔක්කොමල සම සමාජයයි. ඉතින් ආර්ය සමාජයයි මේ ඇති කරන්න හදන ආර්ථිකයයි අතර පොඩි පටලවිල්ලක් වුණේ. පටලවක් වුණාට පස්සේ සංඝයාම ගිහිල්ලා පුදුම විදියට මේ දේශපාලන පක්ෂ ඇති කරනව නම් වණන් තියාගෙන ප්‍රතිපත්ති හදාන පුදුම විදියට කටයුතු කරගෙන ගියා. කටයුතු කරන ගිය නිසා සාමාන්‍ය සිංහල බෞද්ධයා මුසුප් වුණා. අතරමං වුණා. අපි දැන් මුන්නාන්සලා කියන දේවල් අනුව ගිහිල්ලා මේ කියන සියල්ල අතර සියල්ල සම වෙන සම සමාජයකට යනවද? එහෙම නැත්නම් මේ <clears throat> දීමේ යානිසංස නැත. යදීමේ යානිසංස නැත. ඉදීමේ යානිසංස නැත කියන මේ මිත්‍යා දෘෂ්ටියට යනවද කියලා. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපේ සමාජයේ දේශපාලන මතිමතාන්තරන දෙකට කඩනවා. සමහරක් සම්පූර්ණ අර කොමියුනිස්ට් ආදී අදහස් වලට විරුද්ධ වෙච්ච අතර ඒත් සම්ප්‍රදාන කුලයි කියලා අහන් වඩු ගැහුණා. අනිගොල්ල අලුත් සමාජයට කැමති අලුත් අදහස් වලට කැමති කියලා ඉදිරියට ගියා. ඉතින් ඕක ලංකාවට වගේ කෙටි අත්‍යහසක් තිබුණාට රුසියාව නැත්තම් ඒ වගේ මාක්ස්වාදී රටවලට බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඉතිහාසෙ තිබිලා ඒගොල්ලන්ගේ අදහස උනේ කවදා හෝ හොඳින් හෝ නරකින් හෝ මේ අදහස ලෝකේ පැතිරලා කවදා හෝ ලෝකයේ ඔක්කොමලා කොමියුනිස්ට් වර්ගයකට ගියාම මේක දිවි ලෝකයක් වෙනවා. මේකේ සියල්ල සම්පත් ලබා දෙන සියලු සම්පත් ලබා දෙන එකක් දෙනවා කියන අදහසේ ගියා. ඉතින් ඒක ඇත්තටම අපේ પરම්පරාව ඇතුළත ඒ ඒ මාක්ස්වාදී අදහස කඩාන වැටුණා. සීතල යුද්ධේ ඒක කඩාන වැටලා ඒ පක්ෂගත සෑම රජයකටම නැවත තීන්දුව කරන්න සිද්ධ වුණා. ඔය කියන සමාජ සම සමාජය ඔය කියන සමාජ වාදය මේ ජීවිතේ ළඟා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට හේතුව මොකද? ඒකේ කෙවිත අතට ගත්ත නායකත්වය අතට ගත්ත සෑම කෙනෙක්ම ඉතාමත්ම අධිරාජ්‍යවාදී ක්‍රමයට, ඉතාමත්ම ධනවාදී ක්‍රමයට ඒ පාලන බලතල සහ ලැබිච්ච සීමිත සම්පත් අතිශෝක්තිමත්ව පාවිච්චි කරන්න පටන් අරගත්තා. නොබෝ කලකින් ඒක හෙළි වුණා. හෙළි වුණාට පස්සේ මේකට සහයෝගය දක්වන හුදී ජනතාවට මේ ඇතිවෙච්ච ඒ පීඩාව මේක නාවනම් හොඳයි කියන මට්ටමට එන්න පටන් ගන්නවා. ඉතින් අපේ ඔය අපවත්චි චේමානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඔය මාතර පැත්තේ ඉපදුනාට මාක්ස්වාදී අදහස් වලට කැමති වෙලා තිබිලා නැහැ. ඉතින් hina වෙනවා ඒ දවස්වල කියලා අන්තිම කාලේ රැස්වීම වලට කතා කරලා ඉතින් දේශපාලන ආයතනිකෝ කියනවලු මේ අර දැන් ඉතින් සරසියව අන්තිම සටනට සරසියව කියලා පාට කියනවනේ. ඒ කතා කරනකොට ඒගොල්ල කියනවලු මේ මට හරියට මතක් වෙන්නේ අවදි වෙන්නේයි කියලා. අන්තිම සටනට සරසියව ඥාව කියනවලු අන්තිම. අන්තිම සටනට සරසියව ඥාව කියනවලු කට්ටිය පිටිපස්සලා ඉඳගෙන එහෙම කාලයක් තිබුණා කියන්නේ. ඒක වැටුණට පස්සේ මේක වැටීමට ඒ කොමියුනිස්ට් ආගම වැට් කොමියුනිස්ට් ධර්මයේ වැටීමට ප්‍රධාන වශයෙන්ම දේවවාදී ආගම් ලොකු ආයුධ කොටක් අතර ගත්තා. මේ ක්‍රමේ අපි කියනවා අදේවවාදී ආගමක් කියලා දේවවාදී ආගම් අතර බටහිරේ ලොකු සටනක් ගියා මේ මේ කොමියුනිස්ට් ධර්මයේ වැරදි කියලා. වැරදි කියලා අපි දැන් ඉන්නේ නැවතත් දේවවාදී ආගමට ඡන්දයක් ලැබිලා දේවවාදී ආගම දියුණු වෙලා මේ මේ ද්‍රව්‍යවාදී භෞතිකවාදී ආගම බටහිර වැටිච්ච යුගයක. නමුත් හොඳට බලන්න ඒ ද්‍රව්‍යවාදී භෞතිකවාදී ආගමකින් පෙන්වන්න හදන දේ වැරදි කියලා ඊගාවට ජය දිනාගත්ත දේවවාදී ආගමත් බුදුහාමුදුරුවෝ වගේ කරන්නේ නැහැ. බුදුජානනාංශ එහෙම මේ සර්ව බලදාරි දෙවි කෙනෙක් ඉන්නවා උන්වහන්සේට දෙන්න ඕනේ උන්වහන්සේට යදින්න ඕනේ උන්වහන්සේට පුදන්න ඕනේ කියලා ඒක අනුමත කරන්නේත් නැහැ. විශේෂයෙන් අපි බෞද්ධයෙක් වශයෙන් මොකද්ද ගන්නෙ? මැදමාවත. මොකද්ද ගන්න සම්මා දිට්ඨිය. නත්ති දින්න නත්ති ඉත්තං නත්ති උතං කියන වගේ විතරක් නෙවෙයි නත්ති සුකට දුක්කට ආනං කම්මානං පලානං කියලා ඒ දේවවාදී ආගමේ සැප දුක් දෙක එහෙම නැත්නම් හොඳ දේ කිරුවොත් හොඳ ප්‍රතිඵල දෙනවා නරක දේ කිරුවොත් නරක ප්‍රතිඵල දෙනවා කියන ඊගාව සම්මාදිට්ඨිය ඒ ආගමෙත් නැහැ. දේවවාදී ආගමෙත් නැහැ. පින් කරන්න ඕනේ, බණ භාවනා කරන්න ඕනේ, ඒව භාවනා භාවනා කිරුවොත් ඒවට හොඳ දේ කිරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා, නරක දේ කිරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන එක දේවවාදී ආගම් වල නැහැ. දේවවාදී ආගම් වල තියෙන දිව්‍යන් වහන්සේ යමක් මේ නිර්දේශ කරලා තියෙනවා. ඒකට පණත් කියලා කියන්නේ අනපනත් වර්ගයක්. අන්නේ අනපනතිය කෙරුවොත් දිවි ලෝක යනවා අනපනත් වලට විරුද්ධ වුණොත් අපාය. එතකොට ඉස්සෙල්ලා ගත්ත ඇහි ගැණි දිලා හොටු ගැණි ගත්තා වගේ කතාවක් තියෙනවා. අර නැති දින්න නැති ඉතන් නැති උතන් කියලා අයින් කරලිය ඔල ඊගාවට මතුවෙච්ච දේවවාදී ආගමෙත් බුදුජානනාංශයේ පෙන්වන සම්මාදිට්‍යයක් නැහැ. බුදුජානනාංශයේ විනෝඩ කියනවා දීමේ ආනිසංසයත් යදීමේ ආනිසංසයත් පිදීමේ ආනිසංශය ඇත හොඳ දෙයක් කරොත් හොඳ ප්‍රතිඵල නරක දෙයක් කරොත් නරක ප්‍රතිඵල මේකට කියනවා මේ කමසකතා ඥාන සම්මාදිට්ඨිය කියලා ඉතින් මේ හොඳ දෙයි හොඳ ප්‍රතිඵලයක් නැත නරක දෙයි කරුවට නරක ප්‍රතිඵලයක් නැත කියනට ඒකට කියනවා කම්ම සම්මෝහය කියලා මේ කම්ම සම්මෝහය මිච්ඡාදිට්ඨියක් වෙන අතර හොඳ දේ කිලොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කිලොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියලා දන්න ගතියට කියනවා කම්මස්සකත ඥාන සම්මාදිට්ඨිය කියලා. මෙන්න මේ කම්මස්සකත ඥාන සම්මාදිට්ඨිය පිළිගන්න ආගම් දෙකයි ලෝකේ තියෙන්නේ. එකක් තමයි අපි මේ පිළිගන්න අපේ ගෞතම සර්වචන් වහන්සේ විසින් ඉදිරිපත් කරලා දෙන මේ නෛර්යානික සීසත් ධර්මයේ අනිත් එක ඒ දෙකෙන් තොරව හැම ආගමකම තියෙන්නේ දිව්‍යඥාන්සේ විසින් නියෝජනය මේ අනවලද අනපනත් වගේක් සැප දුක් දෙක හොඳ නරක ක්‍රියාමතරන් දාපවතින දෙයක් නැහැ. ඉතින් මේ නිසා අදේවවාදීන් ආයසරයක් අර දේවවාදීන් කතා කරලා කියනවා මේ ඔයගොල්ලෝ ওই කියන විදිහේ දෙවියන්ගේ මනාපයක් ඇත්තේ නැත මේකේ තියෙන භෞතික ද්‍රව්‍යවාදයක්මයි එතකොට අදේවවාදීන් කියනවා නෑ නෑ අපේ දෙයයන්ාංශ කියලා තියෙනවා මේ දේ කෙරුවොත් දිවි ලෝක යනවා මේ දේ කෙරුවොත් අපාය යනවා කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම දේවවාදීවත් පිළිගන්නේ නැත්නම් ඒ මනුස්සයා සදාචාරාත්මක නෑ කිසි දෙයකට බයක් නැහැ. හොඳ දේ කරුවොත් හොඳ වෙයි, නරක දේ කරුවොත් නරක වෙයි කියලා. ඒ නිසා මේ මනුස්සයා සුදු සදාචාරාත්මක වගවීමක් නැහැ කියලා. සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නා වූ මේ සදාචාරාත්මක වගවීමත් දීවාගම් වල තියෙන සදාචාරත්වක වගකීමක් අතර විශාල වෙනසක් තියෙන බව බෞද්ධයා සුද්ධ වශයෙන් අවබෝධ කරගන්නවා. දේවාදම් වල වාගම් වල තියෙනවා මොකද්ද සදාචාරයක් මේ දෙකේ රෝ දිවි ලෝක යනවා සදාකාලිකව දිවි ලෝක යනවා මේ දෙකේ රෝ සදාකාලික අපායට යනවා කියලා එව්ව පනත් එව්ව අන සර්වචන්නාංශයේ දේශනා කරන මේ සඳහා වෙන උපදේශ වලට කෙනෙක් හොඳ නමක් දාලා තුන අනක් නැති පණක් කියලා. සරුවත්නසේ කිසිසේත්ම අන කරන්නේ කරොක්වත් මේක කරපල්ලා මේක නොකරපල්ලයි කියලා කෙරුවොත් හොඳයි නරකොත් වැරදි කියලා කෙනෙකුට තීරුම් ගන්න පුළුව එකක් දෙන්නේ සරුවත්නා. පතරි මනසින් මේ තර්ක මනසින් අවබෝධ කරන්න පුළුවන් මේ දේ කරොත් මේ ප්‍රතිඵල ලැබෙනවා මේ දේ කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් දීම යමක් යමෙකුට දීම නිසා ඒ මනුස්සයාට ඒකෙන් ලැබෙන ඒ සාන්තිය තමන්ට කවදා හරි තමන්ට නැති වෙච්ච ලාක ලැබෙයි. එහෙම නැතුව දුන්නට ඇති ගුණයක් නැහැ කියන මිනිස්සයා හොරකම් කෙරුවත් ඇති වැරද්දකුත් නැහැ කියන මිනිස්සයා අනුන්ගේ වස්තුවක් හොරකම් කරලා හෝ ජීවත් වෙන්න හදනකොට ඕනම කෙනෙකුට තමන්ට තේරෙනවා තමන් ධාර්මිකව හම්බ කරපු වස්තුවක් කවුරු හොරකම් කෙරුවොත් කොච්චර පීඩාවටපත් වෙනවද? එහෙමනම් අනුන්ගේ වස්තුවක් තමන්ට හොරකම් කරන්න අයිතියක් නැහැ. ඒකෙම Taman දුකටපත් වෙලා ඉන්න වෙලාවේ කවුරු හරි උදව්වක් ආධාරයක් කරනවා නම් ඒකෙන් කොච්චරක් අර පිරිමැහෙනවද මනුසකම තියෙනවද එහෙමනම් දුකටපත් වෙච්ච මනුස්සයාට යමක් දෙනකොට ඒක තමයි ආධ්‍යාත්මික වශයෙන් ලොකු පිරිචිගතිකුත් ඇති වෙනවා අර මනුස්සයාට සේවිකුත් වෙනවා. අන්නේ විදිහට ਸਰවඥාන්සේ ඉදිරිපත් කරන මේ හොඳ දේ හොඳ ප්‍රතිඵල නරක දේ නරක ප්‍රතිඵල දිව්‍යං වහන්සේ කෙනෙක් පිටින් ලද්දට ਸਰබලධාරී අති උත්තම කෙනෙක් පනවලද නීතියේ. හොඳට පේන දෙයක්. හොඳට අත්දකින්න පුළුවන් දෙයක්. ඒ වගේම කර්මේශා කර්මඵලයේ කියන එකත් සර්වචනාංශයේ බොහෝම මේ පේන එහෙම නැත්නම් අල්ලන්න පුළුවන් කර්ණ වලින් පෙන්වන්නේ යම්කිසි සතෙක් මිනිස්සෙක් ගිහිලා ඒ සතාගේ මස් ගන්න හෝ හැම ගන්න හෝ අං ගන්න හෝ නැත්නම් ඇතෙල් ගන්න හෝ මොකක් හරි දා මරණ අවස්ථාවක් ගත්තොත් සරුවචනanse කියනවා උඹ ඔතෙන්ද එනවා කවදා හරි උඹට ওই වගේම මරණ තර්ජනයක් එනවා එතකොට උඹට මොකද වෙන්නේ කියලා හිතාපන් එහත් මරණ හදන සතාගේ තත්ත්වය තමන්පත් වුනොත් කිසිම නඩුවක් නැතුව විසඳුමක් නැතුව මේකේ මරණ දඬුවමක් දෙන එක ඒ සතාට කතා කරන්න පුළුවන් නම් කවදා හෝ මම මරපන් කියලා ඡන්දයක් දෙයිද උඹට ඒ සතාට කතා කරන්න බැරි නිසාත් උඹට බලයේ තියෙන නිසාත් උඹ මැරුවට කර්මයේ සහ කර්මඵලයේ තියෙන දාසු බොත්තෙන්ට එනවා ආපු දවසේ හිතාපන් මොකද වෙන්නේ කියලා. ආනේ ඒ තර්කයේ දිහා බලනකොට ඒක පණවලද පණදකොත් නෙමෙයි ਸਰබලතාරි දිව්‍යංග වැඩකොත් නෙමෙයි. ਸਰවඥාන්සේ පෙන්වන්නේ උන්වහන්සේ සාරා මේ සාරා සංකේ කල්පලක්ෂයක් මේ පෙරම් පුරණ කාලේ අනන්ත අප්‍රමාණ සත්ව ආත්මවලටපත් වෙලා තියෙනවා. අනන්ත අප්‍රමාණ විවිධ පත් වෙලා තියෙනවන්නේ පත් වෙච්ච වෙලාවක ඉඳලා කල්පනා කරලා බලනකොට මනුස්සයා කොච්චර අසාධාරණද කියලා අද මේක මනුස්ස ලෝකය කියලා මනුස්සයා විසින් නමක් දාගෙන තියෙනවා. ඒ මොකද උට මනුස්සයට කතා කරන්න පුළුවන් හින්දා. නමුත් මේ ගැන හිතන කෙනෙක් තියෙනවා කරපොත්තෙකුට කතා කරන්න පුළුවන් නම්. කරපොත්තෙකුට ලියන්න පුළුවන් නම් ඌ ලියාවේ මේ කරපොතු ලෝකයක් කියලා. මනුස්සයා එව්ව මොනක්ක් ගණන් ගන්න. එයා තමයි ලොක්ක. එයා ඔක්කොම චීඳු කරනවා මේ පුළුවන් කාර්කමන. නමුත් කවදා හෝ ඒ තීන් දැන් මනුස්සයා විසින් තීන්දුව කරන தත්ත්වෙට මනුස්සයාපත් වෙනොත් එහෙම තේරෙන පටන් අරගනි මේක හැමදාම අපි මනුස්ස ජීවිතේ ඉන්නව නෙවෙයි. ඒ යන ගමනේදී කර්මේශා කර්මඵලය කියන එක අදාහගත්තොත් මනුෂයා සෑම ජීවියෙකුටම සලකාවේ මොකද අපි භව චක්‍රේ කරකවෙන භව චක්‍රේ ඕන තැනකදී අපි හිතෙන්ට යන්න පුළුවන්. අපි නිකන් මේ මිනිස්සෙක් වශයෙන් ඉඳද්දී සේවකයෙකුට සලකන හැටි, පණිවිඩකාරයෙකුට සලකන හැටි, දුගියෙකුට සලකන හැටි, මග්ගෙකුට සලකන හැටි, පුලන්නෙකුට සලකන හැටියෙන් තමයි අපේ අනාගතේ තියෙන්නේ. ඒක නිසා සංස්කෘත ශ්ලෝකයක් සඳහන් කරලා තියෙනවා gedetten hinganna hingannට Taman සලකන විදියෙන් තමයි Tamanට Tamanගේ අනාගතේ සැලසෙන්නේ. ඉතින් ඒ මිනිස්යාට පහත් කළ සැලකුවොත් තමන්ට ඒ හිඟන්නක தත්තටපත් වෙන්න තමයි ඔය ලකුණු දාගන්නේ කියන්නේ. තමන් ඒ හිඟන්නට ඊටාම සම මට්ටමකින් මිනිස්සෙක් විදිහට සැලකුවොත් තමන්ට සංසාරේ කවදා හරි සම මනුස්සකමක් හම්බේ. උස්සස් විදිහට සැලකුවොත් උසස් තැනක් ලැබේ. නිසා මේ මිනිස්සයා ඇවිල්ලා පෙන්වන්නේ අපිට ඕම් බලපන් උඹට ඉස්සරහ තියෙන බ කොහොමද උඹ අනාගතේ තීන්දුව කරන්නේ. ඒ සලකන සැලකිල්ලෙන් තමයි අනාගතේ තීන්දුව කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී අපිට වැඩ තියෙනවා. ඒ මිනිස්සු අපි නරක වෙලාවට එහෙම නැත්නම් අපල දවසකට ඒ කතා හරියන්නේ නැහැ. නිසා කර්මයේ සහ කර්මඵලයේ තියෙන මිනිස්සු හැම වෙලාවෙම ඒ තමන් කරන සැලකිල්ල හැටියට තමයි තමන්ට ප්‍රතිඵල ලැබෙනවා කියලා දැනගෙන තියෙන්නේ. ඉතින් මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය තමයි සම්මාදිට්ඨි වල එහෙම නැත්නම් ධර්ම අවබෝධයේ අඩියම පාදම. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනා ආධ්‍යාත්මිකයි කියලා කියනවා. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනා ආගමිකයි කියලා කියනවා. සම්මාදිට්ඨි කම්මසගත ඥාන සම්මාදිට්ඨි නැති කෙනා ආධ්‍යාත්මයක් නැති ආගමක් නැති හුදු භෞතිකවාදියෙක් වෙනවා. නමුත් අටුවාචාරින් වහන්සේලා පව පිළිගන්නවා මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියලා දෙන්න නෙවෙයි සරුවචන් වහන්සේ ලෝකේ බුදු වුනේ. ඒ සරුවචන් වහන්සේ හිටියත් නැතත් මේක ලෝකේ තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් සරුවචන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ නමක් විදිහට සසර සැරිසරනකොට සතුන් වශයෙන්, මිනිස්සු වශයෙන්, පැවිද්දන් වශයෙන් ගත කරලා තිනවා. ඒ සෑම වෙලාවකම උන්වහන්සේ කම්මසකතා ඥාන සම්මාදිච්චයට අනුගත කරලා තියෙන්නේ ඒක අබුද්ධෝත්පාද කාලවලත් තියෙන බවට සාක්ෂියක් වශයෙන්. මේක මේ බුදුහාමුදුරුවෝ පනවන නීතියක් නෙවෙයි. ලෝකේ පවතින ධර්මතාවලින් එකක්. ඒක හොඳ ලස්සන කතාවක් තියෙනවා. හොඟ දෙනකොට ඒකෙන් ලොකු සැහැල්ලුවක් ලබන්න පුළුවන් කවම කවදාකවත් ලෝකේ බහුතරය කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පිළිගන්නේ නැහැ. කවදාකවත් ඒක වෙන්නේ හැමදාම අඩු ගන්න මේ කම්මස්සකතා ඥාන සම්මාදිටියවත් පිළිගන්නේ තාම සුළුතරයක්. එච අපිට මුළු ලෝකෙම බෞද්ධ වෙයි කියලා ධර්ම රාජ්‍යයක් හදන්න ඕනේ කියලා සිළු දෙනාම කර්මේ සහ කර්මඵලයේ පිළිගන්නවා කියලා මේ හිතා ගන්නවත් බැරි ලෝක නියම වෙනස් කරන්න බෑ. අපිට එක පැත්තකින් සතුට වෙන්න පුළුවන් අර කර්මේශා කර්මඵලයේ පිළිගන්න සුළු පිළිසර දැන් මාත් අයිති වෙලා ඉන්නවා කියන්නේ. හැබැයි එදිනදා වැඩවලදී අපි කොච්චරක් මේක පාගගෙන කොච්චරක් මේකට නොසලකා කඩිමුඩිය දුවන්න හදනවද කියලා බැලුවොත් බෞද්ධ ජනතාව අතර පවා මේ කර්මේශා කර්මඵලයේ අදහන ගතිය පිළිගත්තට ක්‍රියාවත් වෙනව හරියන්නේ. ගාක් වෙලාවට ඒ තරමටවත් නැහැ. එහෙම නැත්නම් කම්ම සම්මෝහයට වැටලා ගත කරනවා. ඉතින් ඒක නිසා අද පවතිනා වූ ලෝකේ පවතින වැරදි ජීවන රටා එහෙම නැත්නම් ඒ වැරදි ආකල්ප සම්පatti ගොඩකට යනකොට මේ ඔලමලකම නිසා කලකල දේ පළපළ දේ කියන නීතිය වෙනුවට ඔලමල වෙන්න ආද. ඒ ඔලමල වෙලා විවිධාකාර තර්ක ක්‍රම දිගේ තමන් කරන දේ සාධාරණීකරණ කරන්න හදනවා කෙරුවට මොකද ඒ ලෝක න්‍යාය වෙනස් වෙන්නේ නැහැ. ගොඩනෙක් හිතනවා ඒ සැප දුක් දෙක තියෙන්නේ සුඛභෝගී වස්තු වල සහ තමන් උපෙන් ලද සල්ලි ප්‍රමාණය කියලා. ඉතින් ඒ තරමට ගිය සමාජයක නැත්තම් ඒ විදිහට උගන්වන ආර්ථික විද්‍යාව උගන්වන සමාජයක තමයි අපේ පොඩි දරුවෝ ඉගෙන ගන්න. ඒ පොඩි දරුවන් කවදා හරි මේ ඉස්කෝලේ පාඩමකදීවත් ඔය තේරුම් අරගෙන දෙනවා නම් දහම් පාසල් වල නම් උත්සාහයක් ගන්නවා මේ සැප දුක් තීන්දුවලා තියෙන්නේ තමන්ගේ කර්ම අනුයි කරන ක්‍රියා අනුයි ඒ නිසා ඒක දෙන්න පුළුවන් ਸਰබලධාරී ගතියක් මුදලේ නෑ <clears throat> ඒක යදලා ගන්න බෑ ඒක තමන්ගේ සම්මා දිට්ඨිය මත තියෙන්නේ කියලා අද අපේ දරුවන්ට උගන්වන මේ සියලු විෂයන්ට මුල් වෙච්ච බටහිර ලෝකේ සම්මා දිට්ඨිය තියනවද? එක් එක් ළඟවත් නැහැ. ඔය කියන මොනම ලෝකායත විශේෂකවත් බටහිරට ගැතිලා උගන්වන එකම ලෝකායත විශේෂකවත් සම්මා දිට්ඨිය නෑ. ඒකෝට අපේ પરම්පරා දෙක තුනක් මේක දිගේ යනකොට දැන් ඩක් ගිහිලා සෑහෙන කාලයක් මොකද අපේ අධ්‍යාපන ක්‍රමයේ සම්පූර්ණ බඩහිර ගැති වෙලා තියෙන අපේ තියෙන පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයක්වත් පාලි ගණ ගන්න ක්‍රමයක්වත් දේශීය ක්‍රම ඉගෙන ගන්න ක්‍රම අපිට ලැජ්ජාවක් වෙලා අපිට මේ කම්මසගතා ඥාන සම්මාදිටි මොක වුණත් කමන්නේ ඉඩම් බූදල් තියලා උකස් තියලා හරි කමන්නේ කොල්ලට ඩිග්‍රී එකක් කරන් දෙන්න නැත්නම් PhD එකක් ගන්න නැත්නම් ඔය නම කියා ගන්න බැරි විදිය ඩිප්ලෝමාවක් කරන් දෙන්න පුළුවන් නම් අනේ අපේ අම්මලා තාත්තලා මහන්සි වෙන තරම් මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ මම තීරුණේ අපි ඉස්කෝලේ තිබුණා කලා අංශයේ වාණිජ්‍ය අංශයේ සහ විද්‍යාංශයේ කියලා මම මැට්ටා වුණාට මොකද මම විද්‍යාංශයට තේරුණා. විද්‍යාංශ කියන්නේ හොඳ මේක. බැරි අය කොමර්ස් වලට යනවා. අන්තිම ඉස්කෝලෙන් අස් කරන්න බැරි කට්ටිය කලාංශයට දානවා. ඒක තමයි බෞද්ධ සදාචාරයේ ශිෂ්ටාචාරය උගන්වන්නේ, සිංහල උගන්වන්නේ. අපි අටේ පන්තියෙන් යහට සිංහල නෑ, බුද්ධ ආගම නෑ. අපි ඉගෙන ගන්න යනකොට සයිසෙක් නිව්ටන්, එහෙම නැත්නම් මේ ආකිමිඩිස් මහා ලොකු නම් අරගෙන ඉතින් අපි අපි ඉස්කෝලේ හොඳම පන්තිය. ඉතින් ඒ නිසා ඉස්කෝලේට නම්බු ගේන්නේ මේ විද්‍යාංශය තමයි. ඔයලි අධ්‍යාපන ක්‍රමයක් තිය කොච්චර දුර ගියාද මම හිතන්නේ මම අවුරුදු 8ක් 10ක් දිගට ගියා. කරගෙන කරගෙන යන්න යන්න යන්න උසස් අධ්‍යාපන පශ්චාත්පාදී වලට යනකොට තමයි තේරුනේ මහා විශාල දෘෂ්ටිකාන්තාරක මත වෙලා ඉන්නවා කියලා. මහා විශාල ව්‍යාලකාන්තාරක මැද වෙලා ඉන්නවා. අර පුදුමාකාර ද්වේෂයක් එන්න පටන් අරගත්ත මේ අධ්‍යාපන ආයතනත් එක්ක. අධ්‍යාපන ආයතන සඳහා මම රැකී ආරක්ෂා නොකර පූර්ණ කාලීන ඉගෙන ගන්න කාලෙන් මට තේරුණා විශාල වියලි ගතියක් මේකේ හරපද්ධතියක් නැහැ කියලා. හැබැයි ඒත් තේරුණේ නැහැ බුදුරජාණන් වහන්සේ ඇත්තක් කියලා තියෙනවා. ඒ ඒ ඉගෙන ගන්න ශිල්පයට වෛර කරා මිසක්කා ඒ වෙනුවට අඩු ගන්න කම්මසගතා ඥාන සම්මාදිටිය ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ බුදුචානන්සේ දේශනා කරන දෙයක් බලන්න ඕනේ කියලා එහෙම ඉදිරිපත් කරන්න තරම් නියෝජිතෙක්වත් හිටියේ නැහැ. අර රැල්ලෙම තමයි යන්නේ. ඒ නිසා කවුරුත් අපි සම්මාදිට්ඨි කිව්වට අන්ධහර පෑවට කල්පනා කරලා බලන්න ඕනේ අපේ ඉදිරි પરම්පරාව බුදලා තියෙන්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ මොන වගේ විශේෂ ශාස්ත්‍රිකද කියලා. ඒකට ඒ අහිංසක දරුවෝ එක්කෙනෙක්වත් වයිටන්න ඕනේ. ඒ දරුවෝ මේ යොමු කරන යොමු කරවිල්ල හැටියට තමයි තියෙන්නේ. ඒ නිසා අඩු ගානේ ඒච දැන් තියෙන ක්‍රමයේ හැටියට දැන් ওই සුද්දරට අල්ලපු වෙලාවේ හාමු වෙලා හරි කමක් නැහැ සුද්දගෙන් ඉංග්‍රීසි නමක් ඇති අරගෙන කමක් නැහැ හඬු රසාවක් ගත්ත මිනිස්සු මහා ලොකෝට හිටියානේ. ඒ වගේ දැනටත් අපි මේ කම්මසගතා ඥාන සම්මාදිතේ පැත්තක දීලා හරි කමක් නැහැ. ওই මොකක් හරි ඉංග්‍රීසි නමක් තියාගන්න පුළුවන් කතාවක් හම්බ වෙනවා නම් හොඳයි කියලා ගියාට ඒ දරුවන්ට ඒව දකින්න ඒ ආදර්ශේ පෙන්වන්න පුළුවන් ජීවන රටාවක් දෙමාපියෝ gedara doreවත් ඇති කරේ නැත්තම් එකක් කරાવી ඒ දරුව දෙමව්පියන්ට වෛර කරා. ඒ පොඩි දරුවන්ට දොස් කියන්න එපා. ඒක සාධාරණයි. ඒක අද සිද්ධ වෙලා තියෙනවා. මට ඒ ලෝකෙ පැහැදිලිවම සඳහන් කරනවා හැම දරුවෙක්ම දෙමාපියන්ගේ විශේෂ අවධානයට ලක් වෙලා සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමය දුන්නට කියා ගන්න බැරි වෛරක ජීවත් වෙන දෙමාපියන් කෙරේ. මොන විදියෙන්වත් ඒ දරුවට කියන්න විදියකුත් නැහැ. කියන්න දෙමාපියෝ කැමැතිත් නැහැ. ඒක දෙමාපියන්ට ලැජ්ජාවක්, ඒ වගේම තමන්ගේ ගුරුවරුන්ට වෛර කරනවා. ආගමික නායකයන්ට වෛර කරනවා. මොකද පේනවා පුංචි කාලේ ඉඳලම මේ අඩුව ගන්න කම්මසකතා ඥාන සම්මාදිට්ඨියවත් වෙන මිනිස්යාට ඕන සන සදාචාරය පෙන්වනවා වෙනුවට මොකද්ද උරුට්ටුවක මොනවදෝ එකපාරයක්ගෙන එකක් යන තැනකට යන්න හදලා තියෙනවා. එනිසා අපි කිව්වට ඔය අපි ඒකාන්තයෙන්ම අපි උප්පත්ති ඉඳලම සම්මාදිට්ඨිකයි කියලා උගාක් වෙලාවට අඩු ගන්න කම්මසකතා ඥාන සම්මාදිට්ඨියම ඒ නිසා සරුවඥාන්සේ පෙන්වන යම් තැනක කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවා නම් ඒ මිනිස්සයා අනිවාර්යයෙන්ම ලැජ්ජ බය දෙක ඇති වෙනවා සදාචාරාත්මක වගවීමක් මේ වෙලාවේ කන බොන එක විතරක් නෙවෙයි ඒකෙන් ඉස්සරහට හම්බ වෙන යොමු මොකද්ද කියන එක. ඒක මගහැර මොන જાති කරුවත් හරියන්නේ අපි මේ මේ විශාල සංසාර චක්‍රයේ මේ ගතිය විතරක් නෙවෙයි. අඩු ගන්න භාවනා කරන කෙනා ඒ භාවනා කරන කෙනා තමන්ගේ පරිසරයට තමන් භාවනා කරන අයට එහෙම නැත්නම් තමන්ගේ සීලෙට තමන්ගේ සදාචාරයට එහෙම නැත්නම් ශ්‍රද්ධාවට බුද්ධ ගෞරවයට මම නොසලක හැරලා යන්න ගත්තොත් භාවනා නොකරන්නේ කොහොමද? භවනා කරනවා නම් ඔක්කොම මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය හරහා සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා යම් දවසක යම් කිසි කෙනෙකුට සම්මාදීතිය පහළ වෙනවා නම් මේ කර්මේසා කර්මඵලයේ අදහන් නැති ගතිය කියන මිච්ඡා දෘෂ්ටිය ජරා දිරාවටපත් වෙන්න පටන් ගන්නවා. තේරෙන පටන් ගන්නවා මේ හැම කරන සිද්ධියකදීම අපසු කැරකිලා එනවා. ඒකේ කර්මේශා කර්මඵලයේ අනුව තමන් කරන හැම චේතනාවකම හරිම මොකද කියන්නේ කණ්ණාඩියක් ඉස්සරහ හිටගත්තා වගේ අපි කරන හැම චේතනාවක්ම කර්ම බාටපත් ඒ කර්ම අපිට ආපහු එන්නේ නැහැ කියලා කියන්න බෑ නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මිච්ඡා දිට්ඨික නම් ඒ මංස කරන හැම ක්‍රියාවකින්ම එමන්ස කරන හැම කතාවකින්ම එමන්ස කරන හැම හිතවිල්ලකින්ම එමන්සට අහේනිය දුක ඇති කරලා දෙනවයි කියලා විනාශය ලං කරලා දෙනවා ඒ මොකද දෘෂ්ටිය පාපකයි පාපක දෘෂ්ටිකෙන් යුක්තව කරන සෑම ක්‍රියාවක්ම සෑම කතාවක්ම සෑම හිතවිල්ලක්ම එමන්සට දුක් පිණිස පිහිටනවා උදාහරණයක් වශයෙන් කියනවා සරුපලෝක කරවිලයටයක් හැදුවොත් සරුපලෝක කොහොම ගහක් හිටෙව්වොත් එයා උරා ගන්නෙම තිත රසෙ. හදන බලේ ඒකාන්තෙම තිතයි. ඒ ඒක වළක්වන්න බෑ. ඒව නියාමානුකූලෝ, ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාමානු වෙනවා. ඉතින් අපි මේ සම්මා දිට්ඨිය සකස් කරගන්නවා වෙනුවට මේ নানা ප්‍රදේවල් කාමභෝගී වස්තු රැස් කරගන්න හදනවා. ඒක නොතලකා එතකොට වෙන දෙවන්නේක් අවශ්‍ය කරන්නේ අපිට දුක් දෙන්න. වෙන දෙවන්නේක් අවශ්‍ය කරන්නේ අපිට හතුරුකම් කරන්න. තමන්ගේම පහපක දෘෂ්ටියම දිගින් දිගටම දිගින් දිගටම දුක් දෙනවා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට සාමාන්‍ය බුද්ධ ආගම නොසලකන සත්‍යමත් නැති කෙනෙකුට වඩා මේ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද තමන් තමන්ගේ ජීවිතය ආයෝජනය කරලා තියෙන මේ භාවනාව වෙනුවෙන්. ඒ නිසා හැම වෙලාවෙදීම කරන කියන හැම කටයුත්තකදීම මේ එළඹ සිටි සිහියෙන්ද මේ කටයුතු කරන්නේ ප්‍රතිවේක්ෂා කරලාද මේක කරන්නේ නැත්නම් පුරුද්දට ගෙන අප එකට රුචි අරුචිකම් අනුව පෞෂත්ව ලක්ෂණ අනුව උහේ කරගෙන යන ගමනක්ද තියෙන්නේ. එහෙමනම් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ මේ වට මේ දියසුලියෙන් මේ වට්ටයෙන් මේ යන කත කැවිල්ලෙන් ගලවන්න. ඒක මේ ශාපයක් කරන්න ඒක නෙවෙයි කතා කරන්නේ සරුවචනාංශ කියන හැම චිත්තක්ෂණයකම තමයි සුද්ධ අවස්ථාවක් ලැබෙනවා ඊගාවට එන චිත්තක්ෂණයේ විශේෂයි සම්‍යා දෘෂ්ටිකවද කටයුතු කරන්නේ නැත්නම් පුරුද්දට යන්නේ පුරුද්දට යනවයි කියලා කියන එක සලකන්න වෙනවා මිත්‍යා දෘෂ්ටියෙන්ම කටයුතු කරන්නේ හැම ක්‍රියාවකින්ම හැම වචනකින්ම හැම හිතකින්ම දුක් වෙනවා එනිසා අපිට ඉස්සල්ලාම සිත් වෙන භාවනා කරන කෙනෙක් වශයෙන් ඉදිරිපත් වෙන චිත්තක්ෂණයට සාදර වෙලා එළඹ සිටි 100න් ඒ චිත්තක්ෂණය බේර ගන්න පුළුවන් නම් අපි ඒකට ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. ඒ ක්ෂණ සම්පත්තිය අපි පන්නගත්තොත් ක්ෂණ සම්පත්තිය අපිට ඒකට කමක් නැහැ. ඉතින් මොකද කරන්නේ මගේ පුරුද්දට මෙහෙම වෙනවනේ කියලා කරගෙන ගිය වැඩ කරන්න ගියොත් අපිට කවදාකවත් මේ කරපුට ඉවරයි මැත්තේ ආය මොකුත් නැහැ කියන ස්ථාසුකට එන්න හම්බ වෙන්නේ. අදුගානේ කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය අනුව බැලුවත් එච්චරයි. තව ඉස්සරහට ගියොත් එහෙම නත්ති පරලෝකෝ නත්ති ඉද ලෝකෝ මේ ලෝකේ මෙහෙම එකක් ලෝකයක් කියලා එකක් ඇත්තේ නැහැ ඒ කියන්නේ අපි ජීවත් වෙන පරිසරයට අපි වග වෙන්න ඕනේ අපි පුළුවන් හරි කමන්නේ හූරගෙන හරි කමන්නේ හොඳින් හරි කමන්නේ බබාගෙන කෑවොත් කියන කතාවේදී දැන් දැන් දැන් වචනෙන් කියනවනම් පරිසර දූෂණය එහෙම නැත්නම් මම මෙහෙම කියන්නම් ටිකක් රිදෙන්න වැඩක් කරනකොට අපි කොච්චර සද්ද කරනවද කියන්නේ මොන වැඩේ කරන්න සද්ද කෙරුවත් භවනා මධ්‍යස්ථානක පැත්තෙන් බලනවා නිසද්දතාවය කැඩෙනවා. ඒ නිසා පරිසරයට අනවශ්‍ය සද්ද නිකුත් වෙනවා. ඒ සෑම සද්දකම පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. සද්ද දූෂණයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි වැඩක් කරනකොට කොච්චරක් අනික් කෙනාගේ විවේකය ගැන හිතනවා. අනික් කෙනාගේ නිසද්දකම හිතනවා. එහෙම නැත්නම් අපි අපේ වැඩ කරනකොට අපේ කිසිම චාරයක් නැතුව අපි භාවනා කරන්න කියලා නිසද්දතාවය බලාපොරොත්තු වෙනවා නම් මේ ලෝකයක් තියෙන බව තේරෙන්නේ නැතුව කරන කතාවක්. ඒ වගේම තමයි දේවල් පාවිච්චි කරනකොට කෑමක් පාවිච්චි කරනකොට ඇඳුමක් පාවිච්චි කරනකොට නිවසක් පාවිච්චි කරනකොට බෙහෙතක් පාවිච්චි කරනකොට මේ ප්‍රයෝජනේ සලකලාද මේක කරන්නේ එහෙම නැත්නම් තියෙනවට කෑදරකමට කරනවා නැත්නම් අල්ලපු ගෙදෙට්ට පේන්න කරනවා මේ සෑම දෙයකින්ම අපි ඒ පරිසරයට වගවීම මෑතක් වෙනකොට අපේ මේ 2012 වෙනකොට උග්‍රම තැනකට ඇවිල්ලා දිනුවේ සම්මත කිසිම රටකට ඒගොල්ලෝ කඩාගෙන කාබාසිනියා කරන යන වේගේ මොනම හේතුවක් නිසාවත් නැතර කරන්න බෑ. හොඳටෝ මේගොල්ලෝ දන්නවා ඒ නිසා ඇමරිකාව කවදාකවත් මේ පරිසර දූෂණ පනත් වලට අසම් කරන්නේම නැහැ. හිතුවක්කාරයෙක් වශයෙන් අසම් කරන්නේ. මොකද ඒකෙන් තමයි විශාලම පරිසර දූෂණය සිද්ධ කරන්නේ. ඒව පිළිබඳව අවුරුදු 20 ගාන කෙවුවා දැන් එළි වෙන්න පටන් ගන්න තියෙනවා. දැන දැන දැක දැන මේ මේ විකිරණශීලී ද්‍රව්‍ය ඉතාමත්ම කැත විදිහට ඉතාමත්ම අත්නෝමතික විදිහට තැන් තැන් වල වලලමින් ඒගොල්ලෝ මේ පරිශන කරගෙන යනවා. පරිසර දූෂණය වෙන හොඳටම දන්න දේවල් කරලා විවිධාකාර මත වශයෙන් කරගෙන යනවා. ඒ අතින් බලනකොට ලංකාවේ වගේ රටක හරි අඩුයි අපේ අතින් සිද්ධ වෙනවා ඒ පරිසර දූෂණ. නමුත් අපි නිදහසට කන්න ගත්තොත් අපේ පාලනය යටතේ තියෙන වැඩක් කරනකොට අපි කොච්චරක් නැවතිල්ල නිස්සද්දව කරන්න ඉගෙනගෙන තියනවාද කියලා බැලුවොත් අපිට වග වෙන්න වෙනවා අපිත් ගත කරන ලෝකේ. ඒ වග වෙන්නේ නැතුව Taman විතරක් කාමරයක් හදාන ඒකේ එයා කන්ඩිෂන් කරන ඒකේ සෙල්ෆෝන් එකක් තියාන ඒකේ ටීවී එකක් තියාන ඒකේ සැප විඳින්න ගත්තට ඒකෙන් ඇති වෙන පරිසර හානිය මොනම විදියකින්වත් වගවීමකින් තොරව නැත්නම් නොසලකා හරින්න බෑ. ඒ අනුව බලනකොට යෝගාවචරය විතර කවදාහවත් කෙනෙක් පරිසරයට සංවේදී නෑ. අනිත ඔක්කොම කරන්නේ එක්ක බීලා. එක්ක මද්ද්‍රව්‍ය බීලා. එක්ක සූදු කෙලලා. මොනම හරි දෙයකින් මත් වෙලා මේ පරිසරය දූෂණය කරන එක විතරයි. යෝගාවචරය විතරයි මදයට පමාදයට හේතු වෙන දේවල් අමතක කරලා අප්‍රමාදීව ලෝකෙට විවෘත වෙලා ඉන්නේ. නැච හරීම සංවේදීකමක් ඇති වෙනවා ධම්මාදිත්‍ය ඇති වෙන්න ඇති වෙන්න මේ හැම සිදුවෙන දෙයකම පණිවිඩයක් තියෙනවා. ඒවට කර ඇරලා මේ අපිට නිවන් දකින්න බෑ. ඒ නිසා බාහිර පරිසරය ඉතාමත්ම වැදගත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශිත අනුව අපේ පසුකාලීන ආචාර්යන් අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කළා තියෙනවා. හිතේ සම්මා සමාධියක් ඇති වෙන්න ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු වෙන්න ඕන. තමන්ගේ කය නිතරම පිරිසිදුව තියාගන්න. තමන් පරිකරන බාහිරද ඔක්කොම පිරිසිදු වෙලා තියෙනවා. පිරිසිදු පරිසරයක ඉන්නත් ඕන. ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු නැතුව කවදාකවත් සමාධියක් ගන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ශල්‍යගාරයක පිරිසිදු නැත්නම් ඒ ශල්‍යගාරය කරන කිසිම ශල්‍ය කර්මයකින් යහපත් ප්‍රතිඵල හම්බ වෙන්නේ අනවශ්‍ය ලෙඩ රෝග බෝය. අද ශල්‍යකාර සමහරලාවට හොයාගන්න බෑ ඒකේ මතුවෙන විස බීජ මොනවද කියලා ඒ නිසා තමාට ශල්‍යාගාර මාස 3 මාස 6 සමාට අවුරුද්ද වහලා තියන්න වෙනවා අර විස බීජ પરම්පරාව මැරලා. එහෙම නැත්නම් ඒ ශල්‍යාගාරයෙන් තමයි විස බීජ බෝවේ. ඒ වගේ තමයි අපේ හිතේ ওই සමාධි ආදී ධර්ම එහෙම නැත්නම් ආර්ය සමාධියක් ඇති වෙන්න අපි මේ පරිසරයට වග වෙන එක නැති වුණොත් ඒකට සංවේදී නැති වුණොත් මේ ලෝකෙදීම අපිට විඳවන්න වෙනවා. ඒක තමයි මේ මානසික අසහන, කායික අසහන, ලෙඩ රෝග වශයෙන් තියෙන. ඒ වගේම තමයි පරලෝකේ. අපි මේ මැරිලා ගියාට අර කාපල්ල බීපල්ල ජොලි කරපල්ල කියන පරිසරය යනුවක් ණය වෙලා හරි කමන්නේ කාපල්ල ණය ගෙවන්න වෙන්නේ ඔබට නෙවෙයි. බය වෙන්න දෙයක් නැහැ කියන ද්‍රව්‍යාත්මක ද්‍රව්‍යවාදී ආගමකින්ලා කටයුතු කරුවොත් ඒකේ දාහින්දලම තිබුණා. ඒකෙදිත් අපිට ඊගාවාත්මෙදිත් කියවන්න ඒක Hindu නැත්නම් සංස්කෘත වතේ මතේ මතේ වශයෙන් පළ කරන්නේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවෙත් කියලා. ණය වෙලා හරි කමන්නේ ගිතෙල් බීපල්ලා. ගිතෙල් තමයි ඉන්දියාවේ හුත්තම ප්‍රණීතම ආහාරේ. ගෙවන්න වෙන්නේ උඹට නෙවෙයි. මරුණට පස්සේ ඔක්කොම ඉවරයි. ඒ නිසා මින් එහාට ලෝකයක් නැහැ කියලා කල්පනා කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා ඒ බයලජ්ජා දෙක මේ දෙකෙන්ම පිළිහෙනවා. කුසල රජුරෝ සරුවචනංශ වැඩ ඉන්න කාලෙක කුසල දිරු බොහෝම සද්ධාවන්ත කෙනෙක් හැබැයි බොහෝම කාමභෝගී. කවදාකවත් ඇති වෙන්නේ අසල්ලිත රාජ්‍යයන් අල්ලන්නේ කි. කවදාකවත් ඇති වෙන්නේ බත් කාලා, කෑම කාලා. ඒ බඩක් තියාගෙන හැමදාම කකා විශාල අන්තපුරයක් සහිතව ගත කරන්නේ. ඔත් තාම සද්ධාවන්තයි ਸਰවචනාංශෙත්. ඉතින් ਸਰවචනාංශ ළඟට ගිහී එක දවසක් කල්පනා වුණාලු මම මේ කොච්චර රාජකාරි බහුලව තිබුණත් දේතවනාරාම කියලා ਸਰවචනාංශ ගාව බිමින්ද ගත්තාම කොච්චර සැහැල්ලුවක් තියෙනවද? හරි සන්තෝෂෙන් ගත කරනවා. එතකොට මම රාජ්‍ය රෝභාව මතකත් නැහැ, රාජකාරිය මතකත් නැහැ, මාලිගාව මතකත් නැහැ, ප්‍රශ්නත් නැහැ. මං ආයෙසරයක් වන්දනා කරලා මාලිගාවට ගියාට පස්සේ බුදු කෙනෙක් ඉන්නව මතකත් නැහැ. අර මනුස්සයාට මරණ දඬුවම තීන්දුව කරනවා, මේ මනුස්සයාට හිරගේ තීන්දුව කරනවා. අරවා මේව ඔක්කොම ඔළුවේ දාගත්තා පස්සේ තමයි රජ වෙලා රාජාසනයේ ඉඳගෙන විශාල වගකීම් භාරක ඉන්නවා. එදාට ජේතවනාරාමයක් ළඟ තියෙන බවත් මතක ඉතින් කල්පනා කරා මෙහෙම ඉන්නකොට මං කොච්චරක් අනවශ්‍ය මිනිසුන්ගේ සිත් ඇලුම් තුලින් පව් කරගන්නවද? අනේ අහිංසක විදියට බුදුහාමුදුර ගාව ඉන්නකොට කොච්චර සතුටින් ඉන්නවද? ඉතින් එහෙම කල්පනා කරන හිතවලු දැන් අරක කරන්න ගියොත් මේක පාඩු. මේක කරන්න ගියොත් අරකට පාඩු. පන්සලේ වැඩි වෙලා හිටියොත් ඊතරතොරේ ආර්ථිකයට පාඩු. ආර්ථිකය වැඩි වෙලා හිටියොත් පන්සලේ වැඩේට පාඩු. කොහොමද මේ දෙක අතර සමබර භාවය ගන්නෙ? පොල්පිට පාගනවා වගේ මේ පැත්ත පාගනවා, මේ පැත්ත උඩ යනවා, මේ පැත්ත පාගනවා, මේ පැත්ත උඩ යනවා. දවසක් සරුවචනන්ද ළඟට ගිහිල්ලා අහනවා අත්තිබික්කවේ ඒකෝ ධම්මෝ උබේ උබෝ අත් අත්තේ සම්පරාය සම්ති ගය දිට්ඨති දිට්ඨ ධම්මිකංචේව දිට්ඨ ධම්මිකංචේව සම්පරායිකෝ ඡාති ස්වාමීන් වහන්සේ මේ එළවටයි මෙලොවටයි දෙකටම සාර්ථකත්වය ඇති කරලා දෙන ක්‍රමයක් නැද්ද කියලා. දැන් අපි ගත කරන ජීවිතේ එළව ගැන හිතන්නේ කිව්වොත් මෙලොව පාඩුයි මෙලොව ගැන හිතන්නේ කිව්වොත් එළවට පාඩුයි. දැන් මේ වගේ භාවනා මන්ත්‍රය වැඩකට ඉන්න දවස් හතක් ගන්න කොච්චර ගණන් කරලාද අපිට එන්න වෙන්නේ. මොකද එහෙම නැත්නම් එහෙම ගෙවල් දොරවල් වල පාඩු. ගෙවල් දොරවල් වැඩ කරගන්න විදියක් නැහැ. එතකොට මේකට වෙල්ල වෙලා ගොඩක් කරලා එතන පාඩු. ඒකට ගොඩක් කරලා ඉඳලා තපසේ ආර්ථිකයක් හදාන නමක් හදාන වැඩ කෙරුවට මරණ මොහොතේ මොනවා වෙයිද දන්නේ. මෙන්න මේ දෙක මේ එලොමෙලෝ දෙකම සාර්ථක වෙන්න එක ධර්මයක් නැද්ද කියලා සරුවචාන්සේ ගන්න සරුවචාන්සේ ඍජු උත්තරයක් තියෙනවා තියෙනවා අත්ති මහරජේ කෝ ධම්මෝ උබෝ අත්ව සමතික්කය තිත්තති ditta ධම්මිකං චේවා ditta ධම්මිකං චේව සම්පරායිකෝ චාති මහරජේ එවැනි ධර්මයක් තියෙනවා කියන්නේ එතකොට කොසල් රජුරෝ කියනවා අනුකම්පා කරන ස්වාමීන් වහන්සේ අපිට මේ එලොමෙලො දෙකටම හරියන එක ධර්මයේ ඔබ හන්දගේ සර්වඥතාඥාට වැටෙන එක ධර්මය අපිට කියලා දෙන්න එතකොට සරුවචනසේ කියන්නේ අප්පමාදෝකෝ මහරජ ඒකෝ ධම්මෝ උබෝ අත්තෝ සමතිග්ගය තිට්ඨති ditta ධම්මිකං චේව සම්පරායිකෝ චාති. මහරජ අප්‍රමාදේ නැමැති ධර්මය උඹට ගිහිගේ සැපත් ලබලා දෙනවා ආධ්‍යාත්මික සැපත් ලබලා දෙනවා. එලෝ මෙලෝ දෙක තමයි ජය ගන්න අපිට කරන්න තියෙන්නේ එළඹ සිටීම. සතිය පිහිටවීම. සතිය පිහිටව මිනිසයාට gedara ඉඳදිත් ඒක කරතගේ මෙහෙවිලත් කරන්න පුළුවන්. gedara ඉඳලා කෙරුවොත් එහෙම gedara කරන රැකිරස්සාව දියුණු වෙයි. මෙහෙවිල කෙරුවොත් එහෙම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දියුණු වෙයි. හැම එකටම ඕනේ අප්‍රමාදේ නමුත් බෞද්ධයන්ගෙන් අහන්න නිදහස් ඡන්දකින් බුදුහාමුදුරෝ දේශනා කරපු වටිනාම ධර්මය මොකක්ද කියලා මම හිතන්නේ එක්කෙනෙක්වත් ලියයි කියලා අප්‍රමාදේ වශයෙන් ඒගොල්ලෝ ලියාවේ බුදුහාමරෝ කටින පිංකම බොහෝම ලොකුවට කියලා තිනවා. ගොඩාක් පිං සිද්ධ වෙලා තිනවා. පුළුවන් තරම් කටින පිංකම් කරන්න. එහෙම නැත්නම් කියාවේ දඹදිව යන එක බොහොම පිං සිද්ධ වෙනවා. හැකිතාක් දඹදිව යන්නේ කියලා. නැත්නම් ත්‍රිවිපාදි කියලා ගාන්ටාරය ගහන්න කියාවේ 37 වතාවක් ඇවිල්ලා තියෙනවා 38 වතාවක් ඇවිල්ලා තියෙන කියලා ඔන්න අපිට වෙලා තියෙනදී. බුදුජානනාචේ මේ සා පිටු කරලා පෙන්නපු එළොමෙලෝ දෙකටම උදව් කරන්නා වූ කවදාකවත් වරදක් කරන්නේ නැති මේ අප්‍රමාදේ වගේ ධර්ම කොහෙදිද අපේ ශාසනය හැලුනේ. දේශනාවේ තියෙන අන්තිම හරපද්ධතිය වටිනාම දේ පිටු කරනවා කියන එක ලේසි නෑ මොකද උන්ද සාමුනාතේ සර්වඥතා ඥානෙ තිබුණා. නමුත් බුදුරජාණන්සේ අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කරලා අවසාන වතාවට සංඝයා වහන්සේලා ඉදිරියට ඇවිල්ලා ඇහුවා මානි මම දැක්කෝ සල්ප මොහොතකින් මේ පරිණිරවාණය සිද්ධ වෙනවා අහන්න දෙයක් තියෙනවා නම් කියන්නේ කියලා. කිසි කෙනෙක් කතා කරන්නේ ඊට පස්සේ අඩු ගන්න මේ රැස් වෙච්ච එක්කනාගේ අන්තිම කෙනක් සෝවන් වෙලා ඉන්නවා. ඒකයි ප්‍රශ්න නැත්තේ. ඊට පස්සේ පිටිස සංසිඳවල කිව්වා අප්‍රමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංඛාරා. මහණි අප්‍රමාදීව සම්පාදනය කරා වූ මේ සියලු සංස්කාරෝ වැය වෙන සුළුවේ. පිටරයි බුද්ධ වචන. මම මගේ යම් සම්දිස්ථානයකදී ගිහිල්ලා එහෙම ගල්පන වෙලාවේදී මට අභියෝගයක් කරා ධන්නවත පුත්‍රයන්න්සේ දේශනා කරපු ධර්මවල තියෙන වටිනාම කොටස කියලා. ඇත්තරම ඕම් කිසිම බෞද්ධයෙකුට අමාරුයි බුද්ධ දේශනාව එහෙම තනි වචනයකට පිටු කරන්න හෝ කැටි කරන්න මොකද බුදුරජාණන්සේ එකමදී විවිධ ක්‍රමයකට දේශනා කළා තියෙනවා. ඒ නිසා ওই මුළු ත්‍රිපිටකයේම ඉංග්‍රීසි භාෂාවට දාපු පාලි ටෙක්ස්ට් සොසයිටි එකේ රීස් ඩේවිස් පොතක්ම ලියලා තියෙනවා මට තේරෙන්නේ නැහැ බුදුහාමර මොකද්ද කිව්වේ කියලා. මොන විදියෙන්වත් කොටු කරන්න බෑ. ඒක තැනකදී කියනවා චතුරාර්ය සත්‍ය ලොකුයි කියලා. තව තැනකදී කියනවා පටිච්චසමුපාදය ලොකුයි කියලා. තව තැනකදී කියනවා සීල සමාධි ප්‍රඥා ලොකුයි කියලා. තව තැනකදී කියනවා රාග දෝෂ මොහ දුරු කිරීම ලොකුයි කියලා. ඉතින් කොහෙන් බැලුවත් එක තැනකට යන්නේ නැහැ. ඒ මොකද උන්දලා බැලුවේ පොත විතරයි. හොඳට මතක තියාගන්න එක තැනට යනවා භාවනාවේදී අප්‍රමාදයට යන්න එච්චරයි. අපි ඒකයි මේ වැඩ මුළුම සම්පූර්ණම සතිය සඳහා සම්පූර්ණ අප්‍රමාදයේ සඳහා යොදවලා තියෙන්නේ. ඒක සඳහා යෙදෙව්වට පස්සේ නැත්නම් ඒ සම්මාදිටිය පහල කරගත්තට පස්සේ ඒ මිනිසයා මිලෝ වශයෙන්ුත් ලැබිය යුතු සාර්ථක තත්ත්ව ලබන අතර පරලෝක වශයෙන්ුත් ඒ ආධ්‍යාත්මික සහ ආගමික පසෙනොත් විශාල දියුණුවකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද එවැනි ධර්ම භෞතිකවාදී එහෙම නැත්නම් සුඛභෝගීත්වයට ගරු වෙච්ච බටහිර ලෝක පුදුමාකාර හොයාගෙන යනවා. මේ මෙලෝ මෙලෝ දෙකම හරියන සරුවචනාංශයේ දේශනා කරමු මේ අප්‍රමාදයේ හරහා කොච්චරක් අපට කායික රෝග දුරු කරන්න පුළුවන්ද මානසික රෝග දුරු කරන්න පුළුවන්ද භෞතික සැප සම්පතු ලබන්න පුළුවන්ද අඳට යන්න පුළුවන්ද අඟහරු ලෝකෙට යන්න පුළුවන්ද කියලා බුදුම විදියට ඒක මේ තන වඩා ගන්න උත්සාහ කරනවා. නමුත් ඒ එක්කෙනෙක්වත් මට සැකයි මේ නිවන් පිනිසද මේක පාවිච්චි කරන්න කියලා. අප්‍රමාදී කියලා තේරුම් ගත්තත් ඒ අප්‍රමාද වගේ ඒ බලවත් ධර්මයේ ඒ කෙනෙක් ඒක මේ ජීවිතේ නිවන් දැකීම සඳහාද පාවිච්චි කරන්න කියලා ගත්තොත් ඒකත් සාධාරණ සැකයක් තියෙනවා. මොකද භාවනා ලෝකේ දිහා පොඩ්ඩක් බලන්න අද භාවනා කරලා කොහෙද කට්ටි යන්න හදන්නේ කියලා. කවුද භාවනා කරන්නේ මේ ජීවිතේ නිවන් ලබන්නේ කියලා. මොකද මේ වගේ වටිනා ධර්මයකට අපි ගිහිල්ලා මුණ ගැහුණාට පස්සේ හිතුවපැතු සම්පත් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක එක එක ලාමක පහත් ආසාවල් ඉෂ්ටකරන පොඩි හෙට්ටු කරකට පොඩි ගනුදෙනු කරන්න පටන් ගන්නවා. ඒ නිසා සම්මාදිට්ඨිය වුණාට පස්සේ සම්මාදිට්ඨිය අපිට ඍජු කරගන්න ඕන. පිරිසුදු කරගන්න ඕන. හොඳට මතක තියාගෙන ඉන්න. මේ ලෝකේ මේ ලෝකේ දෙකටම හරියන සරුවච්ච දේශිත ධර්මයේ තමයි අප්‍රමාදය. මේ අප්‍රමාදයට කටයුතු කරන පිරිස කවදාකවත් මේ අප්‍රමාදය මේ බඩ බඩ ගෝස්තරයේ පිණිස එහෙම නැත්නම් ලාභ සත්කාර වැඩි කරන දේ පිණිස ඒ වගේ දේවල් වලට යෙදෙව්වොත් <clears throat> හිත තිබුණට වැඩිය අමාරු තත්යකටපත් වෙන්න ඉඩ තියෙනවා. එවැනි <clears throat> මහත්ඵල මහානිසංස දෙන ධර්මයේ අපි පාවිච්චි කරන්න ඕනේ කාන්තේම <clears throat> නිවන වගේ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් සාදු සම්මත දෙයකට. එනිසා භාවනා කරන කෙනාට මේ ජීවිතේ මේ ආත්ම නිවන් නොලැබෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. <clears throat> නමුත් අගයන් ආඩම්බරයන් ටික. පරමාර්ථය අප්‍රමාදී හරහා ඒ වගේ දෙයකට යොමු කරගන්න පුළුවන් නම් අපිට කොච්චර සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් මිච්ඡාදිට්ඨිය ප්‍රහාණය කිරීම සම්බන්ධයෙන් කළ යුතු කාරණා තියනවාද කියන එක මුලේ පෑදෙනවා. ඉස්මතු වෙනවා නම් එතකොට Tamanට මේ Taman ගන්න මේ ප්‍රයත්නෙට ප්‍රයෝජන තියෙනවා. තේරෙනවා මේ කවුරු රවට්ටන්නවක් කාටවත් මේ මොනවාද මේ ලකුණු ගන්නවත් කරන එකක් නෙමෙයි අපි මේ සම්මාදිට්ඨිය ඇති කරන්න උත්සාහ කරන ඒ සඳහා අපිට ඒ ලෝකේ මේ ලෝකේ දෙක ඇත. ඒ දෙක සඳහාම එක ධර්මතාවයක යන්න බෑ. ආර්ථික විද්‍යාවෙන් කවදාකවත් ඉහළෝකයක් ගැන පරණ මේකෙන් පස්සේ එකක් ගැන කතා කරන්නේ. ඒ කතා කරන ඉහා ලෝක ගැන කතා කරන කිසිම ධර්මයක ආර්ථික විද්‍යාව උගන්වන්නේ නැහැ. මේ දෙක අතර සම්පූර්ණ පරස්පරයක් තියෙනවා. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා නික්ඛාරණා දුර්ලභා ජමිත්තා අත්තක්ත වඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ යමෙක් ඇසුරු කරනවා නම් යමක් වචනේ කරනවා නම් ඒක ලාභෙටමයි එන්න මොනම දෙයක් අසඳහන් වෙයි කියලා සර්වඥතාඥාණයෙන් විස්තර කරනවා භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා යමෙක් භජනය කරනවා නම් සේවනය කරනවා නම් කාරණයක් තියෙනවා අත්තට්ට වඤ්ඤා අසුචි මනුසා ආර්ථික විද්‍යාව ඉස්සරහින් තියාගත්ත මනුස්සයා අසුචි කිය. සල්ලි ඉස්සරහින් තියාගත්ත මනුස්සයා අසුචි. ඒ නිසා නික්ඛාරණා දුර්ලභාජ්‍ය මිත්ත හිම කිසිම ලාභය සත්කාරයක් සලකන්නේ නැතුව සලකන කල්යාණ මිත්‍රෝ දුර්ලභයි. උදව්වක් කරන උදව් බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙන්නෙම මීයක් කඩන්නේ අතලෙව කණ්ඩායි කිව්වා වගේ කීයක් හරි ගතපනාකට තුනයි. එහෙම ගතමනාවකින් නැතුව උදව් කරන උදව් දෙන උදව් ඉල්ලන ඉල්ලන බුලුවන් කල්යාණ මිත්‍රයෝ දුර්ලභ නිසා තනියම හැසිරියන් කියලා කියනවා කඟ වේනගේ තනි අඟ වගේ. ඒ තරමටම පරිසරයේ ඒ තරමටම සමාජයේ ඒ තරමටම ආර්ථිකයේ කෙලසිලා ඉවරයි මේ වෙනකොටම. හැබැයි මේ මේ 2012 නෙවෙයි මේ ਸਰවඥාන්ස මේක දේශනා කරේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා. එදත් එච්චරයි. ඉතින් ඒ නිසා අපි කොච්චරක් මේකට පහඳිනවද? කොච්චරක් ජීවිතේ හොඳම කාලේ මේ ආර්ථිකයට අපි පහඳිනවද කියලා බැලුවොත් ඊට වැඩිය මනුසකමේ දීන තත්වයක් නැත්තේ නෑ. Tamange වැඩක් බලා ගන්න වෙලාවක් නෑ මේකට කාලය ගත කරන්න. ඒ නිසා ඒ ලෝකේ මේ ලෝකේ කියලා දන්න ගතියක් තියෙන ගතියක් තියෙනවා නම් එවන්සට සිද්ධ වෙනවා ජීවිතේ සෑහෙන කාලයක් අඩු ගානේ මේ මම දැන් මෙතන නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මය නැත්නම් එංග ඇතුළට යෙදිච්ච හිතක් ගැන බාහිරේ නන්නත් අර වෙලා තියෙන රූප බලන, ශබ්දහන, ගන්ධ රස පහස විඳින අතීතය ගැන හිතන, අනාගතය ගැන පශ්චාත්තාප වෙන, අනුන් ගැන තැවෙන, වෙන දේවල් ගැන වෙනතෙන් ගැන හිතනව වෙනුවට මම දැන් මෙතන කියන අප්‍රමාදතාවයට යන්න පුළුවන් නම් ඒ මනුෂයා ඒ චිත්තක්ෂණේ ඒකාන්තෙම සම්මාදිට්ඨිකයි. ඒ නිසා අපි කල්ප කෝටි ගණක් මිච්ඡාදිටිකව ආවත් ඒවට කියනවා මෝහ පටල කියලා. ඒ මෝහ පටල සියල්ලම එක චිත්තක්ෂණයක කරනවා. යම් වෙලාවක අපි භාවනාවකට ගිහිල්ලා පරයන්කයකට ගිහිල්ලා තමයි මෙතන වාඩි වෙලා ඉන්නවා. නැත්තම් මේ <clears throat> ස්වාමීන් වහන්සේ නම බණ කියනවා අපේ කන් වලට සද්දමේට ඇවිල්ලා වදිනවා අපි අහනවා කියලා දන්නවනම් ඒ චිත්තක්ෂණේ මම දැන් මෙතන. අන්න ඒ චිත්තක්ෂණේ 100 100ක්ම සම්මාදිට්ඨිකයි. කාට හරි කියනවාද එහෙම වෙහෙසක් නොහැකියාවක් මේ අපිට මේ වෙලාවේ ඇහෙනවා අපි මෙතන වාඩි වෙලා ඉන්නේ මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව අපිට මෙහෙම දැනෙනවා කියලා දැනගන්න පුළුවන් ශක්තිය කාගෙන් හරි තොර කරන්න පුළුවන් බලයක් මේ ලෝකේ තියෙනවා. ඒකේ මනුෂ්‍යයන්ට තියෙන ප්‍රධානම අයිතිවාසිකම තමයි මේ මොහොතේ මම මෙතන ඉන්නවා කියලා දැනගන්න. ඉතින් අපිට තියෙනවද සම්මා දිට්ඨියක් මේක තමයි ජීවිතේ කරගත්ත ලොකුම පිංකම කියලා තේරෙන්නේ. එහෙම නැත්නම් කවුරු හරි කිව්වොත් මේක තමයි ලොකුම පිංකම කියලා ඒක පිළිගන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න තියෙනවනම් මේ මනසට තියෙනවා විවෘත ගතිය, මේ මනසට තියෙනවා අලුත් වෙන්න පුළුවන් ගතියක්. එතකොට අර ගිනාපු මිච්ඡා දිට්ඨි පටල එක එක පෑම් පාරකින්, එක ඉදිකටු පාරකින් වගේ කපල බලන්න පුළුවන් සම්මා දිට්ඨික වෙන්න පුළුවන්. එහෙව් දෙයක් අපි ජීවිතේ ප්‍රථම යාමේදී උත්සාහ කරලා තියෙනවා. ජීවිතේ මධ්‍යම යාමේ උත්සාහ කරලා තියෙනවා. නැත්තම් හොඳට ඉන්ද්‍රිය වේකයිල ඒ කල්යතාවට එන්න ඉස්සලා පුළුවන් වෙලාවෙ උත්සාහ කරලා තියෙනවා නම් අපිට තේරෙවි මනුස්සකම කියන්නේ මොකක්ද. මනුස්සයට විතරයි ඒ විදිහට ඒ වර්තමාන දෙලෙමෙන්න පුළුවන් ගතිය තියෙන නිසා පරියංකයට ගියයි කියන්නේ. පරියංකයට ගිහිල්ලා හොඳට පටල වෙලා දැන් අපි ඉන්නේ භාවනා මධ්‍යස්ථානක දැන් අපි හිල් අරගෙන ඉන්නේ අනික් පිරිසක් සිල් අරගෙන තියෙන කියලා හිත අලුත් කරගෙන හොඳට එක තැනක වාඩි වෙලා ඇත් එක වහලා තමන් හොඳට හරි බරි ගහිලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එකට එළඹෙන්න පුළුවන් නම් අප්‍රමාදී වෙන්න පුළුවන් නම් සතිය පිහිටවන්න පුළුවන් නම් එතකොට අපිට කියන්න පුළුවන් උත්කෘෂ්ඨ මට්ටමින් අපි ඒ සම්මාදිට්ඨියක ඒ චිත්තක්ෂණය පිහිටයි කියලා. නමුත් අපිට අභියෝගයක් එනවා නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානකින් නැත්නම් ප්‍රතිපදාවකින් අපිට අභියෝගයක් දෙනවා මේ විදිහට නගාගත්ත මේ විදිහට කෙලින් කරගත්ත මේ විදිහට ඍජු කරගත්ත චිත්තක්ෂණේ චිත්තක්ෂණ දෙකක් චිත්තක්ෂණ තුනක් චිත්තක්ෂණ හතරක් යන්න යන්න තමයි Taman ඉන්නේ සම්මාදිට්ඨිය බව තේරෙන්නේ ඒක චිත්ත ධර්මණෝ කියන බුණා එක චිත්තක්ෂණයක් සම්මාදිට්ඨිය හිටියට ඒ චිත්තක්ෂණේ බුද්ධිය Tamanට ලැබෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ චිත්තක්ෂණ දෙක තුනක් ගියාට පස්සේ තමයි ඒ බුද්ධිය ලැබෙන්නේ. තේරෙන්න පටන් අරගන්නේ මම ඉන්නේ වර්තමානයේ මොහොතේ කියලා. ඉතින් අපිට මේ දේ මෙතන වාඩි වෙලා පට්ටල ඉඳගෙන සැහැල්ලුව ඉඳගෙන සමමිතිකව වාඩි වෙලා හරිපැටි ගිහිලා මම දැන් මෙතන ඉන්නවා කියන එක වටිනාම සම්මාදිච්ච බව. ඒ වෙලාවේ කිසිසේත්ම මිච්ඡාදිත්‍යයකට ඉඳ නැ බව තේරුම් අරගෙන මේක දියුණු කර ගැනීම සඳහා මම කුමක් කළ යුතුද? මේක එක දිගට පැවැත්වීම සඳහා කුමන අනුග්‍රහයක් මම පැවැත්විය යුතු කියලා ගත්තොත් අපි මෙතෙක් කල ඉගෙන ගත්ත සෑම සාමාන්‍ය බුද්ධියක්ම ඒකට උදව් කරගන්න පුළුවන්. හැබැයි මේ පිළිගැනීම කියනවා. ලෝකද්ද පිළිගැනීම තම මම දැන් මෙතෙන් ගන්න පුළුවන් නම් අපි සෑම හැකියාවක්ම සෑම ඥානයක්ම සෑම පුළුවන්කාරකමක්ම පාවිච්චි කරන්න ඕනේ මේ චිත්තක්ෂණේ වඩා. ඉතින් ඒක සඳහා තමයි සරුවචනාංශයේ සඳහන් කරලා තියෙන්නේ අරමුණක් කියලා දෙයක් අරමුණ කියලා කියන්නේ එල්ලෙන්න වැලක් අල්ලන්න කුඤ්ඤා එහෙම නැත්නම් මේ අරමුණු කරන දෙයක් ඉතින් මේ කය ඉඳගෙන ඉන්න කය අරමුණු කිරීමට අපි කියනවා කායानुපස්සනාව ආන්නේ විදිහට කායानुපස්සනාවේ ගත කරන කෙනෙකුට ඒ පිට බාහිර යන්නේ නැත්නම් ඇතුළට නම් නැමෙන්නේ ඉතින් බොහෝ විට මේ ගන්න හුස්මත් එක්ක එනත මේ පණ තියෙන බවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා හිත නන්නත්තර නොවි තියෙන තාක්. ඒක සඳහා නිර්භය ගතියක් ඕනේ, එල ලෑස්තිලා යන්න ඕනේ, මේ ලොකු දැනුමක් තියෙන්න ඕනේ. දැනුමක් දීලා ගිහිල්ලා දැන් මේ වෙලාවේ මම මෙහෙම ඉඳගෙන ඉන්නවා මට මේක තප්පරයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් එක දිගට ඉන්න පුළුවන් කියන විශ්වාසය පහළ වෙච්ච වෙලාවේ තමයි හිත ඇතුළට ඇතුළට ඇතුළට දරම මැමේ. එහෙම නැත්නම් හිත හැම වෙලාවෙම බාහිරට දුවන. ඉතින් ඒක නිසා අපි හිතමු එහෙම ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාසයක් ලැබුණා කියන ආශ්වාස දකින්න හම්බුණා. ඉතින් ලොක්කම පින්කම ලොක්කම සම්මාදිට්ඨිය බලවත්ම මිච්ඡාදිට්ඨි ප්‍රහාණය මේ ආස්වාද ප්‍රසවාසයේ සතෝ අසසති සතෝ පස සති කියන තැන තියෙනවා කියලා දන්නවනම් සියෙන් ආස්වාස කරනවා සියෙන් ප්‍රසවාස කරන්න පුළුවන් කියලා. ඉතින් අපිට එතකොට ඒ සතියුක්තෝ ආස්වාස ප්‍රසවාසයක් කරපු එක සංසාරෙටම ජීවිතයට හම්බෙච්ච ඊටාම වටිනා චිත්තක්ෂණය කියලා අගේ ආඩම්බරේ කරන්න පුළුවන් නම් අපේ ඊගාව සැලැස්ම තියෙන්නේ මේ චිත්තක්ෂණේ දවසට දෙකක් කරගන්න තුනක් හතරක් පහක් හයක් හතක් කරගන්න. එනිසා බුදුම ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ උඟක් කළාට මම ඊට මධ්‍යස්ථානය උගන්වන්නේ පිම්බීම හැකිලීම් භාවනාව. ඉතින් දවස් දෙක තුනක් ගියාට පස්සේ ගණන් කරලා පෙන්නනවා. ගණන් කරලා කියනවා අපි පැයක් වාඩි වෙන්න හිතාන වාඩි වෙනවා. නැත්නම් පැයක පරියන්කයකට වාඩි වෙනවා. වාඩි වෙනකොට මොකද විනාඩි 5ක්වත් ඉන්න බෑ. විනාඩි 5න් පස්සේ හිත පිට යනවායි කියමු. නමුත් ඒක විනාඩි 5ක් අපි හිතමු නිදර්ශනයක් විදිහට පිම්බීම හැකිලින් බලන්න පුළුවන්. නැත්නම් ආනාපානෙ බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපි චෝ සක්මන් කරනවා වම දකුණ බලන්න පුළුවන් උනායි කියලා. එතකොට මේ එක හුස්මක් ආස්වාස ප්‍රසවාස බලන කෙනා. එක හුස්මක් ආස්වාසයක් වෙනකොට මම ආස්වාසය කියලා මෙනෙහි කරනවා. හුස්ම පිට වෙනකොට ප්‍රසවාසය කියලා මෙනෙහි කරනවා. පිම්බීම වශයෙන් බන්නගෙන පිම්බීමක් කියලා මෙනෙහි කරනවා. හැකිලීමක් කියලා මෙනෙහි කරනවා. වම තියනවා නම් වම තියනවා කියලා සක්මනේ මෙනෙහි කරනවා. දකුණු තියනකොට දකුණු තියනවා කියලා මෙනෙහි කරන කෙනා. අඩු ගන්න එක තප්පරයකට එක මෙනෙහි කිරීමක් කරන්න පුළුවන් නම්. එක දිගට තප්පර පහක් භාවනා කරුවා කියලා කරන විනා මෙනෙහි කිරීම පහක් කරන්න පුළුවන්. ඒ සෑම මෙනෙහි කිරීමක් පාසම හිතේ මිච්ඡාදිටි සියල්ලම කපහැරලා <clears throat> සම්මාදිටියට වදිනවා. මේ විදිහට විනාඩියක් භාවනා කරුවයි කියලා කියන්නේ චිත්තක්ෂණ 60ක් විචාදිත සියල්ල කපාගෙන සම්මාදීටද බයි. විනාඩි 5ක් භාවනා කරුවා කියන්නේ චිත්තක්ෂණ 300ක් පිරිසුදු කරනවා. ඉතින් මේ විදිහට ගණන් කරලා බැලුවොත් ඒ පුද්ගලයා තප්පරයට එක සැරේ නෙමෙයි මෙනෙහි කරන්නේ මෙනෙහි කරන වාරේ විතරක් නෙවෙයි හිත අරමුණට යන්නේ මේ නිදර්ශනයක් විතරයි උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ අපේ ගජබා රජුරු ඉන්න කාලේ. ගජබා රජුරු ඉන්න කාලේ හරි බලවත් කියනවා මේ සිංහලයා. ඒ රජුරෝ යුද්ධ 20000ක යුද්ධ සෙනඟක් අරගෙන සොලි රටට ගිහිල්ලා යුද්ධ කරලා දෙන්නලා සොලි 20000ක් හිර මේ යුද හිර කරුවන් විදියට අත්අඩංගුවට අරන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. අන්නේ යන වෙලාවේදී මහමුදහරා යන්න තිබිලා තියෙන්නේ. අන්න එතනදී මේ අපේ මහාවංශාදී කතාවල තියෙනවා නීලමහා කියන මහා යෝධේ ඇවිල්ලා මුහුදුවරට ඇවිල්ලා දබරගිල්ල දික් කරලා මේ චක්‍රායුධය කියන ආයුධය අතරන කරකොලලා තියෙනවා. රබන් කරකොන වගේ දෙල්ලමක් මට මතක් වුණේ. එහෙම කරකොල කරකොලේ චක්‍රායුධය මහමුදුට ගහපුවාම මුහුද දෙබෑ වෙලා 20000ක් සෙනග යනකම් මුහුදේ වතුර එකතුනේ නැහැ කියලා. ඒ තරම් බලවත්ලු එයාගේ චක්‍රායුධ පහර නිසා මේ ගජපාරජුටගේ සෙනගේ එහා පැත්තට යනකම් නීලමහා යෝධයාගේ චක්‍රායුධ පහරෙන් මහමුද දෙබෑ වුණා කියන. ඒ වගේ කවදා හරි යෝගාවචරයට තේරෙයි. මෙනේ කිරීම හරියට වුණාට පස්සේ හරියටම අරමුණේ තප්පර නෙවෙයි විනාඩි ගණන් එක දිගට යන්න පුළුවන් තරමට සම්මාදිට්ඨිය හිිනවා. මිච්ඡාදිට්ඨිය පලාතක නැහැ. මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය කියලා ගණන් කරලා අදිස්ථාන පූර්වක විනාඩි 10 15 20 30 යන්න පුළුවන් තත්ත්වේ එතකොට දිගටම ගමන් කරන්නේ සම්මාදිට්ඨි චිත්ත වීදි. මිච්ඡාදිට්ඨි චිත්ත වීදි වලට එන්නවත් ඉඩ නැහැ. අන්න ඒ தത്വෙට යන්න නම් අපේ ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා එන හැම හුස්මක්ම අලුතෙන්ම බබෙක් ඉපදිලා ගන්න හුස්මක් විදියට සාදර වෙන්නේ. එළන හැම හුස්මක්ම මරණ චිත්තක්ෂණේ මැරෙනවා තව මොහොතකින් මම මැරෙනවා ඒ ඒ හුස්මයි මේ යන්නේ කියලා උනන්දු වෙන්නේ. ගන්න හැම හුස්මකටම අලුත් බබෙක් ඉපදෙනවා. ඉහළන හැම හුස්මකටම මරණය ඉවර වෙනවා වාගේ. ඉතින් ඒ වගේ තක්කු මුක්කක් තියෙනවා නම් අපිට මේ රූප පේනවා, සද්ද ඇහෙනවා කියනවා බල බල ඉඳ වෙලාවක් නැහැ නෝ. මේක මහා උත්සන්න දෙයක් නේ. ආන්නේ විදිහට අපිට රැක ගන්න පුළුවන් නම් ආස්වාසින් ප්‍රස්වාසිත පිම්බීමෙන් හැකිලීමට වමෙන් දකුණට මෙන්න මේක යම් දවසක කස කැවිලා ආවට පස්සේ යෝගාවචරයට විස්තර කරන්න පුළුවන් මම ආස්වාසය කරනකොට ආස්වාසය කියලා මෙනෙහි කරා මට ඒ ආස්වාසය මෙන්න මෙහෙම වැටහුණා මම ප්‍රස්වාස කරන වෙලාවේදී මම ප්‍රස්වාසය එක්ක දැනගත්තා මෙනෙහි කරා මට මෙහෙම වැටහුණයි කියලා අහගෙන ඉන්න ගුරුවරයාටත් තේරෙනවා පැහැදිලිවම ඒ චිත්ත වීතිය සම්මා දිට්ඨිය දිගේ දුවලා නමුත් ඒක හිතවිලි දිගේ කැඩුනා, සද්ද දිගේ වෙනස් වුණා, වේදනා දිගේ සැලුණා. කොයි එකක් වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවෙදීම අනිවාර්යයෙන්ම සතිය කැඩෙන්න ඕන කමක් නැහැ. මම ආස්වාස් ප්‍රස්වාස් බලන්නේ හිටියේ නමුත් මට කකුලේ දණිය වේදනාවක් තියෙනවා. ආ ඒක ඒක තියෙන බව දන්නවා. ඒකට කනගාට වෙන්න දෙයක්වත්, පශ්චාත්තාප වෙන්න දෙයක්වත් නැහැ. ආනාපානට වැඩි වේදනාව බරපතලයි. ඒ නිසා හිත වේදනාව විතියි. ඉතින් එතකොට මේ වේදනාව මෙනෙහි කරන්න පුළුවන් නම් සමාධිය නම් කැඩෙන්න ඉඩ තියෙනවා සතිය කැඩෙන්න ඕන කම නැහැ. නමුත් අපි මේ වේදනාව අපේක මහා කාලකන්නිකමක් මෙච්චර මේ දුර ඇවිල්ලා මට වේදනාවක් ආවයි කියලා වේදනාවත් එක්ක ද්වේෂ කරා නම් නොදකින් නොපතන් කියලා හිතුවනම් ඒකට කෙලස් කියනවා. වේදනාව කෙලස් නෙවෙයි. වේදනාවට දක්වන ඒ ප්‍රතිචාරය මහා මහා එපා කරපු එකක් මට ඕන නැති වෙලා ආවයි කියලා වේදනත් එක්ක ගැටුනොත් එතකොට නම් සතියක් කරනවා කෙලස් වෙනවොත් වේදනාව ආස්වාද ප්‍රසවාසය වගේ. සද්දයක් ආස්වාද ප්‍රසවාසය. ඊතුවිලක් ආවත් ඒ වගේ බලලා හැකි හැම වෙලාවකම එන්න පුළුවන් නම් තමයි නැවත නැවතත් මේ මූල කර්මස්ථානට තේරෙවි යොදන ශක්ති ප්‍රමාණයට සාපේක්ෂව අපි ආනාපානයත් එක්ක සුවද වෙනවා. යාළු වෙනවා. හාද වෙනවා. ඒක කිසිම කෙනෙකුට මම හදාගත් මගේ ආනාපාන සතිය තව කෙනෙකුට දෑවැද්ද වශයෙන් දෙන්න බෑ. ඒක ඉල්ලන්නත් බෑ. ඉල්ලුවට කරන්නත් බෑ. ඒ සඳහා කළ යුත්තේ එකයි මේක කවදා හරි මට කරන්න පුළුවන් කියන හැකි සංඥාවෙන් නැවත නැවත යොදවනවා. නැවත නැවත යොදවනකොට කවදා හරි Tamanට 10ක් 15ක් වර්ධිනකොට එකක් හරියනවා. ආයෙ 10ක් 15ක් වර්ධිනවා. ආයෙ එකක් හරියනවා. ආන්න එහෙම කළා ටික ටික ටික ටික මූල කර්මස්ථානෙත් එක ගත කරන්න පුළුවන් කාලේ වැඩි වෙනවනම් අපිට කියන්න පුළුවන් මේ මතුවෙන සම්මාදිට්ඨියේ තෙදමහිමේ නිසා බලමහිනේ නිසා පරාක්‍රමේ නිසා වික්‍රමේ නිසා අපි දැනගත්තත් නොදැනගත්තත් මිච්ඡාදිට්ඨි ගොඩාක් හැලෙනවා. අපි කොහොම අපිට මිච්ඡාදිට්ඨි පහර දෙනවා කියලා දන්නේ නැහැ. අපි ඔය දැන් සාකච්ඡා කරුවේ ਸਰුවත්‍යංශ පෙන්වපු යම් ප්‍රමාණයක්. නමුත් ආනාපානේ නැත්නම් සතියේ නැත්නම් බිම්බිම හැකිලිම සතියේ නැත්නම් වම දකුණ තියෙන සතියේ හිත පවත්තන තාකල් එක සාතිකයක් දෙන්න පුළුවන් මිච්ඡා දිට්ඨිනේ සම්මා දිට්ඨි එවැනි චිත්තක්ෂණයක් කරන පස්සේ ප්‍රතිවේක්ෂා කරලා බැලුවොත් විග්‍රහ කරලා බැලුවොත් ආස්වාසිය ආස්වාසිය වගේ දැනගන්නා හිතේ රාගයක් නෑ මොකද ආස්වාසිය කියන්නේම රාග දන්නවන අරමුණක් නෙවෙයි ආස්වාසය කියලා ආස්වාසය දැනගන්න හිතේ ඒ ආස්වාසයට ද්වේෂයක් ඇත්තෙත් නැහැ. ඒකම ආස්වාසය ආස්වාසය කියලා දන්න හිත මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්න හිතේ මෝහෙත් නැහැ. නිසා ආස්වාසය වේවා ප්‍රස්වාසය වේවා වම වේවා දකුණු වේවා පිම්බි වේවා හැකිලි වේවා සද්දයක් වේවා වේදනාවක් වේවා ඒක එලඹ සිට සීයෙන් අප්‍රමාදී වේක දිහා බලන්න පුළුවන් නම් බොහෝ චිත්තක්ෂණ ගියාට පස්සේ Tamante චිත්ත වීදිය දිහා බලලා කියන්න පුළුවන්. මේ ඇතුළත රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් කියන ප්‍රධාන කෙලෙස් මුල් නැහැ. එහෙමනම් ඒ වෙලාවේ පහළ වෙන්නේ අලෝභය, නදෝසය, අමෝහය කියන ඒ කුසල් පැත්ත. මෙන්න මේ අයිතිවාසිකම තමයි මරණ චිත්තක්ෂණයේ Taman විනිශ්චයට බලපාන එකම සාධකය. කිම්මේ පිට මොන්න කුසලය කරලා තිබ්බත් ලෞකික පැත්තෙන් ඒව ඔක්කොම සුනාමයට අහුනා වගේ තමයි. චිත්ත අවසාන මරණ චිත්තක්ෂණය කොට අපිට මොනම දෙයකවත් පාලනයක්වත් නැති ඒ වගේ වෙලාවකට අසට යන වාහනයකට අඩයක් තිබ්බා වගේ අල්ලන්න පුළුවන් බරක් හිරින්න බෑ. අනේ බර තියෙන්නේ මේ වගේ මිහිත පුළුවන් තරම් මිච්ඡාදිත්‍ය මෙදලා සම්මාදිත්‍ය දැනගෙන දැක දැක අප්‍රමාදීව ගත කරන චිත්තක්ෂණ 1 2 3 4 5 6 වැඩෙනවා නම් ඒ පුද්ගලයාටමයි ඉස්සල්ලාම තේරෙන්නේ හැබෑ වෙනසක් වෙනවයි. බුදුහාමුදුරන්ටත් නෙමෙයි ළඟ ඉඳන භාවනා කරන එකට නෙමෙයි ගුරුවරයාටත් නෙමෙයි. නමුත් ඒ දේ නෙවෙයි නම් භාවනාවේ බලාපොරොත්තු වෙන්නේ භාවනාවේ බලාපොරොත්තු වෙන්නේ මේ දිබ්බචක්කු ඥානය උඩින්ජණ්ඩ රැස්වි දෙන්න নানা ආකාර හරුපණම් කොහේ යයිද කියලා පොඩ්ඩක් හිතන්න. වෙනි මිච්ඡා දිට්ඨියකින් යුක්තව නම් භාවනා කරන්නේ කොයි තැනට භාවනාන් යයිද? බුදුජාන විශ්වයේ භාවනා තියෙන ඇති හැටියලයි. ඇත්ත ඇති හැටිය දැකීම. ඇත්ත ඇති හැටි දකින්න හිත වර්තමාන මොහොතේ තියෙන. අප්‍රමාද වෙන්න ඕන. ඒ අප්‍රමාද වෙලා ගත කරන වෙලාවේදී ඒ Tamande වැටෙන දේ අපි මෙතෙක්කල් සම්මාදිට්ඨිය කියලා හිතාගෙන හිටපු දේත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක ඒක තේරිච්ච දවසේයි අපිට මේ ලැබිච්ච මේ මනුස්ස ජීවිතය අපි යම් ආකාරයක හොඳ ආයෝජනයකට දැම්මයි කියලා තේරෙන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ මොන වගේ පණිවිඩයක්ද මේ අපිට දෙන්න හදන්නේ කියලා තේරෙන්නේ හරියට කොයි වෙලාවක හෝ ඒ ඒ ජීවනාලිකාවටම අත තියලා තේරුම් අරගත්තොත් මට වෙන්නට වැඩිය මෙන්න මෙහිම අරමුණක් දිගේ පාත් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා කියලා තේරුම් ගත්ත දවසේ ඒ ඒ මොකද ලේසි ඊට පස්සේ භාවනා කරද්දී අනෝක වැඩි වෙන්න කුමක් කළ යුතුද ඒක කරන්න කියහක එච්චරයි. නමුත් මේ කැලේ කපාගෙන වනාන්ත කපාගෙන හරියට මෙන්න මේකයි මේ අප්‍රමාදී කියන එක තේරුම් ගන්නවා කියන එක පුංචි සුතමේ ඥානකින් කරන්න බෑ. විශාල සුතමේ ඥානයක් ඕන. يعني අහුවිරු ඥාන අවශ්‍යයි ලොකු කැපකිරීමක් ඕන. මේ මේක තැනක වාඩි වෙලා ඉන්නවා කියුවා පොඩි සෙල්ලමක් නෙවෙයි. දැන් එහෙන වේදනාවල් එනවා මේ වෙලාවට ගෙදරක හිටියනම් අපි ඉරියව් කීයක් මාරු කරලාද? රූප කීයක් බලලා ශබ්ද කීයක් අහලාද ගඳ කීයක් බලලාද රස කීයක් බලලාද ඉරියව් කොච්චර මාරු කරලාද ඒ සේරම කැප කරලා තියෙනවා එතකොට ඒව දාහනෙටත් වෙනවා ඒ කැප කිරීමකුත් වෙනවා නමුත් ඒ හරහා අපි මේ මේ කටුක ප්‍රයත්නයේ හරහා කවදා හෝ මේ යදන අප්‍රමාදේ ප්‍රමාණයට ආනාපානතික යාළු වෙන්න පුළුවන් මූල කර්මත්තාන දෙක යාළු වෙන්න පුළුවන් සතිය වඩන්න පුළුවන් කියන මේ හැකි සංඥාව ගත්තට පස්සේ මම අර කීප එක නැවතත් කියනවා අපේ ජීවිතයේ තිබුණ සෑම මේ ඥානයක්ම ලෞකික ඥානයක්ම අපිට හරි පැත්තට යොදා ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. දහස්වර වරදිනු. මිනිජර් කියනවා වැරදිල්ලමයි පේන්නේ. නමුත් මේ ඔක්කොම ASCII ਸਰවචන්සේ සඳහන් කරනවා සම්මාදිටිය පහළ වෙනවා නම් දැන හෝ නොදැන මිත්‍යාදිට්ඨිය නිජ්ජින්නෝ හෝති කියලා කියනකොට ජරා ජීර්ණ තත්ත්වයටපත් වෙන්න පටන් ගන්නවා. මිච්ඡා දෘෂ්ටිය වමනය කරලා එළියට දාන තත්ත්වයටපත් වෙනවා. සෝදාපාලුකට ලක් වෙනවා. ඒ නිසා අපි කරන්නේ මහා අප්‍රතිහත ධෛර්යයෙන් කළ යුතු ධීර කටයුත්තක්. නමුත් ඉස්මතු කරලා මම පෙන්වන්න දන්නේ අපි සම්ප්‍රදාන කුල බුද්ධ ආගමේ අපි කරන වැඩවල අපි මේ වගේ කලෙලියක් මේ වගේ කාරණාව හදිර දැන ගැනීමක් ඇතුවද කරන්නේ එහෙම නැත්නම් අපි පිනක් කරලා හොඳ වැඩක් කරලා එහෙම නැත්නම් කුසලයක් කරලා මොනවද බලාපොරොත්තු අපි බලාපොරොත්තු වෙන්නේ තාමත් ලස්සන රූප පද්ධතියක් න ලස්සන ශබ්ද පද්ධතියක් න ලස්සන ගන්ධ පද්ධතියක් න ලස්සන රස පද්ධතියක් න ලස්සන සුඛෝභෝගී පද්ධතියක් නම් අනිවාර්යයෙන්ම ලැබෙනවා නෑ කියන්න බෑ නමුත් ඒක මිච්ඡාදිත්‍ය නිසා අනිවාර්යයෙන්ම දුක පිණිස හිතෙනවා නමුත් මේකෙන් ලැබෙන්නේ එහෙම නම් කරන්න පුළුවන් අල්ලන්න පුළුවන් රූප සත්ත්ව ගන්ධ රස නෙවෙයි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවා ගන්න පුළුවන් එකකුත් නෙවෙයි. ඒ නිසා මේක වෙනස් වෙන්න වෙනසක් නැති නිසා දුකක් දෙන්නේ නැහැ. ඒ නිසා අපිට සම්මාදිටිය පහළ වෙච්චාම මිච්ඡාදිටිය දුරු වෙච්චාම අපිට ලැබෙන දේ යමක් කරගන්න බෑ. දේ දෙයක් බවින්ම නතර වෙනවා. දෙයක් යමක් බවට පත් වුණාට පස්සේ තමයි කර්ම රැස් වෙන්නේ. දෙයක් යමක් කරගන්න හැදුවට පස්සේ තමයි යමක් කමක් ඇති කෙනා ඔය ආඩම්බරකම් මාන්නකාරකම් කෙලිස් ඇති කරන අපි දේ දේකින් නැත කරන්න යන පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් අරගන්නේ ඒකට නික්ලේශී චිත්ත වීදියක් ඡායන දුරට පවත් ගන්න පුළුවන් ශක්තියක් මේ අප්‍රමාදයට නැත්නම් මේ සතියේ තියෙනවා ඉතින් ඒක චකචකල පිළිසුදු කරගන්නත් ඕනේ අහලා පිළිසුදු කරගන්නත් ඕනේ දහස්වර කිරීමෙන් මේක කළ හැක්කක් අපි කියනක හැකි සංඥාව කියලා මේකට කියනවා. අන්න එකල හැක්කක් බවට මතු කරලා දෙන්න පුළුවන් නම් ਸਰවඥාන්ස කියන මේ මුළු ජීවිතේට මේ පුද්ගලයාට කරන්න දෙන උස්සස්ම ටැග් එක වෙනවා. ඒ පුද්ගලයාගේ හැබෑම වෙනස එතනින් තමයි සිදුවේ. ඊට පස්සේ විවිධ ක්‍රම සහ ක්‍රමානුයක දියුණු කරන්න පුළුවන්. නමුත් ඉස්සල්ලාම එක හැකි සංඥාව දෙන්න පුළුවන් නම් මේකයි කළ යුත්තේ. මේක මට කරන්න පුළුවන් මම කරනවා මෙම කරලා මට මෙන්න මෙච්චර කාණිසංශ තියෙනවා කියලා Tamanගෙම හම්බෙන ඒ අත්දැකීම තොංගානක පොත්වල තියෙන දැනුමට වැඩිය වටිනවා. අපි හීනෙන් හිතාගෙන හිටපු ලස්සන දේවල් වලට කොහොම වටිනවා. ඒ නිසා අපි උත්සාහ කරමු මේ ගත කරන කාලය ඇතුළත කොච්චර වැඩි හරහර කමන්නේ ශක්ති ප්‍රමාණය මේ අප්‍රමාද ධර්මෙ වඩලා සතිය වඩලා පරියන්කේ මූල කර්මස්ථානයේ අනපාන උපින්බීම හැකිරීම සක්මන් කරනකොට ඒ තමන තමන පියවරකින් හම්බෙන අත්දැකීම් ඒ ඉදිරියදා ජීවිතේ පුළුවන් තරම් නිස්සද්දව නැවතිල්ලේ සතියෙන් කටයුතු කිරීමෙන් හැකිතාක් දුරට තමන්ගේ ඇවතුම් පැවතුම් තමන්ට සීමා කරන ඉරියව්වට සීමා කරන ඒ චිත්තක්ෂණයට සීමා කරන ගත කළොත් අපිට එනකොට තිබුණට වැඩිය මේ දෘෂ්ටි ඍජු කර ගැනීම මිත්‍යා දෘෂ්ටි පහ කිරීම කියන එක අපිට කරගන්න පුළුවන් වෙයි. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා